නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තතා තතා ආවුසෝ භික්ඛවේ විහාරං කප්පේති යතා යතාස්ස විහාරං කප්පයතෝ න බද්ධකං මරණං හෝති න බද්ධිකා කාල කිරියා කතං චාවුසෝ භික්ඛු තතා තතා විහාරං කප්පේති යතා යතාස්ස විහාරං කප්පයතෝ න බද්දකං මරණං හෝතින බද්దికා කාල කිරියා ඉදා උසෝ භික්ඛවේ කම්මාරාමෝ හෝතු කම්මරතෝ කම්මාරාමතං අනුයුක්තෝ භස්සාරාමෝ හෝති භස්සාරතෝ භස්සාරාමතං අනුයුක්තෝ නිද්දාරාමෝ හෝති නිද්දාරතෝ නිද්දාරාමතං අනුයුක්තෝ ඝන සංගනිකා රාමෝ හෝති ඝන සංගනික රතෝ ඝන සංගනිකා රාම තං අනුයුක්තෝ සංසග්ගා රාමෝ හෝති සංසග්ගා රතෝ සංසග්ගා රාම තං අනුයුක්තෝ පపంచ රාමෝ හෝති පపంచ රතෝ පపంచ රාම තං අනුයුක්තෝ හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදාපි සෙනසුරාදා පවත්තන සූත්‍රානුසාරයෙන් පවත්තන ධර්ම දේශනාව සඳහා මේ බද්ධිකා මරණ සූත්‍රය කියන සූත්‍රයයි මාතෘකා කරන්න යෙදුනේ මේක සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ චක්ක නිපාදේ නැත්නම් හයේ කාරණා පෙළගස්සලා තියෙන පොතේ සඳහන් වෙනවා මේක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් <clears throat> තමන් වහන්සේගේම එළවුමින් තමන් වහන්සේගේම කල්පනාවටපත් වෙච්ච දෙයක් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් එලි දක්වන අවස්ථාවක් තමයි පේන්න තියෙන්නේ. උන්වහන්සේ ඒ බණ භාවනාවල යෙදී සිටින පූර්ණ කාර්යම පැවිදිව බණ භාවනාවේදී සිටින නමුත් ඒ බණ භාවනාවල අඩුපාඩු එහෙම නැත්නම් ඒ සමෘද්ධ වීමක් නැති අවස්ථාවල් දැකලා ඒක වක්‍රෝත්යෙන් ප්‍රකාශ කරන අවස්ථාවක් වගේ තමයි සූත්‍රය දිහා බලනකොට පේන්නේ. ඒකදී මේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ යථා යථානං ආහුසෝ විහාරං කප්පේති තථා තථාස විහාරං කප්පේතෝ න බද්ධිකා මරණං හෝති න බද්ධිකා කාලකිරියා. ආයස්මන්තේ මේ යම් යම් ආකාරයක් තියෙනවා ඒ ඒ ආකාරයට තමන්ගේ දවස ගත කෙරුවොත් ඒ පුද්ගලයාගේ මරණය එච්චර භද්‍ර මරණයක් වෙන්නේ නැහැ මංගල මරණයක් වෙන්නේ නැහැ හොඳ මරණයක් වෙන්නේ නැහැ ඊට පස්සේ උන්වහන්සේ මේ හඳුනා දීමක් කරන යම් ජීවන රටාවක් තියෙනවා යම් ආකාර තියෙනවා ආනේ ඒ ආකාරයෙන් ජීවත් වෙන්න නඩ හොඳින් මැරෙන්න බෑ මරණයේදී Tamanට ආත්ම සන්තුෂ්ටියක් එන්නේ නැහැ කොයි ආකාරද ආන්න මේ කාරණා හය කියන තමයි සාරිපුත්‍ර සාංශයට අවශ්‍ය වෙලා තියෙන්නේ ඉතින් ඒක නිසා ඒ සංඝයා වහන්සේලා කොහොමද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සර්වඥාන්සේ නැති තැනට ධර්මයේ පිළිබඳව ධර්මසේනාධිපති වශයෙන් වැඩ කරන ස්වාමින් වහන්සේ වරින් වර මේ වාගේ <clears throat> තමා විසින් ඒ සංඝයා පරිහරණය කරනකොට ඒ සංඝයා වහන්සේලාගේ තියෙන අවශ්‍යතාවය ඒ වගේ මේ අත්ංගේ තියෙන අඩුපාඩු දැකලා ඊ타ත්ම මේ සංඝ සාරුප්‍ය ක්‍රමයට ඒ කාරණා සකස් කර දීමේ ශක්තියක් තියෙනවා. ඒ වගේම බොහෝම ඉවසනසුළු ඒ වගේම සංඝයා කෙරෙහි ලොකු අයියා වාගේ වැඩි හිටියා වාගේ සලකන නමුත් කවම කවදාකවත් ඒකෙන් තමයි මේ කැපී පෙනෙන්න උත්සාහ නොකරන ਸਰුවචනාංශයේ ਸਰුවචන ගෞරවය රැකෙන විදිහට පුදුම විදිහට සෙනඟ පරිහරණය කරපු ගතියක් ඒ 500ක් ආත්ම පැවිදි ජීවිත ගත කරමින් ආපු ඒ උපනිෂේ සම්පත් වල ශක්තිය ගත කළ නිසා මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ පිරිනුවම් පෑමෙන් පස්සේ ඒ කිට්ටුවම තමයි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පිරිනුවම් පාන දවසක සරුවචන වහන්සේ අවලෝකනය කරලා බලලා වික්ෂු සංඝයා දිහා බලලා මහා විශාල ගහකට තිබුණු ලොකු මාතු දෙක කඩා වැටෙනා වගේ මට මහ පාළු ගතියක් දැනෙනවා කියලා කියනවා. සරුවචනහන්සේට පස්සේ ශාසනයේ වැඩ කරගෙන යනකොට සම්බන්ධ වෙලා සම්පූර්ණ බල කරලා තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කියන්නේ සාසනික මව කියලා. මේ පෘථග්ජන පෘථග්ජනයෝ නැත්තම් මේ කාම ලෝකයේම ගත කරලා කාම ලෝකයේම මැරිලා ඉපදෙන්න මැරිලා යන්න ඉපදෙන මේ මිනිස්සු ප්‍රථමයෙන්ම ආර්ය භූමියට ප්‍රසූත කරවන්නේ නැත්නම් සෝවාන් කරවන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. නිසා ආර්ය භූමියේට මමක් වගේ තමයි සාරිපුත්‍ර සාසන ඕනම කෙනෙක්. සාරිපුත්‍ර සාසනකට ආවොත් වෙන ඒ ශාසනයේ බුදුහාමුදුරුවෝ ඇර වෙන ඕනම කෙනෙකුට වැඩිය. ඒ පුද්ගලයාට දීර්ඝ කමටහන දැනගෙන සුද්ධ කරලා හරියසලා කොහොම හරි. ඒ පුද්ගලයා මේ සෝතාපන්න. කියන්නේ ඒ ස්රෝතයට ධර්ම ස්රෝතයට පත් කරගන්න ඕක බලා ගන්න. ඒකට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සෝවාන් තැනලා අරියත් මාර්ගයේ දක්වා ගැඹුරු බණ උගන්වනවා. ඒක පිතෘත්වය කියලා කියනවා. දරුවා ප්‍රසූත කිරීම සහ ඇති කිරීම, එවැගේම දැඩි කිරීම, ඇති කිරීම මවක් කරන්නේ යම්සේ ඒ වගේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආර්ය භූමියට ප්‍රසූත කරනවා. සෝවාන් කරනවා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දැඩි කිරීම කරනවා. උන්වහන්සේ බොහොම ගැඹුරට තමයි යම් කිසි මට්ටමකට ආවට පස්සේ තමයි ශෙනග <clears throat> හසුරවන්න පටන් ගන්න. ඒ නිසා අර මාතෘත්වය ශාසනය අපට ඉන්න අම්මයි තාත්තයි වාගේ මුල්ම අම්මයි තාත්තයි තමයි සාරිපුත්ත මොග්ගල්ලාන නිය පරම්පරා න්‍යානුගත කියලා තමයි අපි සඳහන් කරගන්නේ. ඒක අපිට ලොකු නම්බුවක් පැවිදිච්චත්තන්ට අපි මේ සාරිපුත්ත මොග්ගල්ලාන න්‍යායානුගත එන පිරිසට යනවා. ඒ තරම්ම සාරිපුත්‍ර සාන්තිගේ පුලුල් භාවයත් ඒ වගේම අර අනුකම්පා මිශ්‍රිත මාතෘත්ව ගති තිබෙන නිසා මේ වගේ ධර්ම දේශනා කරනකොට බොහෝම ලස්සනට ඒක කාටවත් හරි දෙන්න තියෙන තාට නමුත් කාරණා විශ්ත වෙන තාට ඉදිරිපත් කරනවා. මෙතනත් කියන්නේ ඒ වගේ මේ වැඩ කරන්න එපා. මෙහෙම කෙරුවොත් සෝවන් වෙන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. කියනවා මෙන්න මෙහෙම මෙහෙම ජාති ජීවන රටාවක් තියෙනවා. අන්න එහෙම එහෙම ජීවන රටාවක යෙදුනොත් උන්දට මරණයේදී සන්තෝෂ වෙන්න බැරි වෙනවා. න බද්ධිකා මරණ බද්ධකම් මරණ නොති න බද්ධිකා කාලකිරිය. ඔය කාලක්‍රියා කරන වෙලාවේදී සන්තෝෂයක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි කතා කරලා කියන්නේ කොයි ආකාරයෙන්ද? එසකට උන්වහන්සේ කියලා සඳහන් කරනවා කම්මා රාමෝ හෝති කම්මා රතෝ කම්මා රාමතං අනුයුක්තෝ අපි එක පසුගිය දවසක ධර්ම දේශනාවදී මතක් කරගත්තා මේ භාවනාවක් හරියන්න නම් ඒ භාවනාව දක්වා පෙළ ගැහිගෙන එන්න තියෙන ධර්ම කාරණා රාශියක් තියෙනවා. ඒ ධර්ම කාරණා පෙළ ගැහුණාට පස්සේ තමයි භාවනාව වැඩ කරන්නේ. උපමාවක් හැටියට කියනවා නම් මහගලියේ වැඩ තියෙන කොස් ගහක් හරි දුනු මිදෙල ගහක් හරි යම් කිසි ආකාරයකට පට්ටලයක් උඩට අරගෙන බොරදම් කාලා ඒකේ පොතු ඇරලා අවශ්‍ය ලෑලි අඟලට හෝ දෙකට හෝ පරාන්තු ඉරනවා. ඉතින් ඒක කැලෙන් එළියට ගන්නවා. කැලෙන් එළියට ගන්නලා වඩු බඳුරට දෙනවා ඔක ගන්නවා. ඒක ගහන වෙලාව ලී ඇඳ ගන්නවා. ඇඳගෙන ඉවරලා ඕන්න පුටුවක් හරි කවිච්චයක් හරි ඇඳක් හරි හරි ගැස්සනවා. හරි ගැස්සලා ඉවරනාට පස්සේ ওই කැටයන් කොටනවා. ඒ කැටයන් ගෙලුවට පස්සේ ඒක වෙලි කඩදාසියෙන් මැදලා උපදාලා ගත්තාම ඒ ලීයෙන් කෙරුවක් නෙවෙයි නිකන් වක් කරලා හැදුව එකක් වගේ තමයි. අන්නර අන්තිමටම කරන කැටයන් කිරිල්ල කවදාහකවත් කෙරෙන්න බෑ කැලේ ඇතුලේ තියෙන ගහේ තියේදී. ඒ ගහ බිම දාන්න ඕනේ, වේලන්න ඕනේ. ඊට පස්සේ ඒක පොත ඇරලා වරදම් ගහලා ලෑලියට අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ කැලේ නිලියට යන වඩු මඩුවට ගන්න ඕනේ, වඩු මඩුවට ගාන්න ඕනේ, අඳින්න ඕනේ, ලී වද්දන්න ඕනේ. සේරම කරුවට පස්සේ තමයි කැටේම. අන්නේ වගේ තමයි මේ ශාසනේ දාන සීල භාවනා මේ මූලික දාන කටයුතු සීල කටයුතු සම්පූර්ණ වෙන්නේ නැතුව ඒ ලීයක ලී බහන්නේ අවසාන ඔපේ ගන්න බැරුවා වගේ. ඒ වගේම තමයි ඔය සාමාන්‍යයෙන් කොස්ලීයක, තේකලීයක, ගුරුතලීයක තමයි ගැටයන් කොටන්නේ. ඔය හුලං එක්කොල එහෙම නැත්නම් ඔය මේ කොට්ට පුළුන් ගස්වල ගැටයන් කරන්නේ යන්නේත් නැහැ. ඒ වැඩක් නැහැ කල්ලල්ලන්නේ නැහැ. ඒ නිසා ලොකු ඒ ගහේම හරපද්ධතියක් තියෙනවා. ඒ හරපද්ධතියත් මුලින් මුලින් ගොඩක් ගොරෝසු උපකරණ වලින් කපලා කොටලා හරි ගස්සලා අන්තිමට නම් කැපයන් කෙරුවට පස්සේ කැටයන් කෙරුවට පස්සේ ඒ කායේ බඩපතල උපකරණ වලට කිට්ටු කරන්නේ පුංචි වැලකට දාශේකි. එහෙම නැත්නම් මේ පුංචි පුංචි සියුම් ක්‍රම වල තමයි ඒ ගැටේම උපදාගන්නේ. ඊට පස්සේ ඒකට සලකන්නේ වගේ අගේ වගේ තාංක වැඩි එකක් විදියට. ඒ වගේ තමයි මේ භාවනා කරනකොටත් විදානයේදී කළ යුතු කොටසක් තියෙනවා. සීලේදී කොටස යුතු කළ යුතු කොටසක් තියෙනවා. ඊට පස්සේ තමයි භාවනාවේදී ඒකේ සමතේදී කළ යුතු කොටසක් තියෙනවා. විපස්සනාවේදී කළ යුතු කොටසක් තියෙනවා. ඒ කළ යුතු කොටස් මුලින් මුලින් කෙරෙන්නේ නැතුව අර විපස්සනා කොටසෙන් කරන්න තියෙන සියුම් වැඩ කටයුතු ටික දානීය වැඩවලදී කෙරෙන්නේ. එදින මේකදී උගෝදෙනේ ඒ පිළිසත් එක්ක යන්න හදලා හෝ නැත්නම් තමයි මතවාදී වෙලා මූල ධර්මවල යන්න ගිහිල්ලා අර කලීරු කාරණා කරන්නේ නැතුව කෙලිම භාවනාවට පහයි. ආනියම් වෙනකොට මේ බුද්ධලයට මතක් කරලා දෙන්න වෙනවා මේ භාවනාව කරන්න ඉස්සෙල්ලා ඒකට අදාළ ධර්ම කොටස කියලා ගස්ස ගන්න ඕනේ. ඒ මොකද මේ ධර්ම කොටස කවදාකවත් අපි අනුව හැඩ ගැහෙන දේවල් නෙවෙයි. ඒකාන්ත න්‍යාය ධර්ම. අපි ලෝකේ පහළ වුණත් නැත, සරුවත් යනසේ ලෝකේ පහළ වුණත් නැත, මේ න්‍යාය ධර්ම වැඩ කරන්නේ න්‍යාය ධර්මයට ඕන තාලෙට. නමුත් මිනිස්යාට විතරක් තිරසනුන්ට නැති න්‍යාය ධර්මයට ඕනේ තාලෙට හැඩ ගැහිමේ ශක්තියක් තියෙනවා. තිරසනාට තිරසනාගේ සහජාසය. එයා න්‍යාය ධර්මයට උපදින න්‍යාය ධර්මයට බැරලා යනවා. ඒ සහජාසය වෙනස් කරන්න අවුරුදු කෙල කෝටි ගානකට පස්සේ තමයි පුංචි පරිණාමයක් සිද්ධ වෙන්නේ. මිනිස්යාගේ එහෙම නැහැ. මිනිස්යා දන්නව නම් මම ඉන්නේ මෙන්න මෙතනයි කියලා ඕනම වෙලාවක අලුත් කරගන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒක සඳහා ඉස්සල්ලාම අවශ්‍ය කරන්නේ මම දැන් ඉන්නේ කොතනද කියලා දැනගන්න එක. දැනගත්තා නම් ඒ නවුන් කාර දිවෙන් වාසිය කෙනෙකුට වගේ හේතු කරන්නේ නැතුව මගේ ජීවිතයේ ප්‍රශ්නේ මගේ යතේ තියෙන්නේ. මේක සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහෙන් හදන්න බැරි දෙයක් නෑ. ඕන වෙලාවක හදන්න පුළුවන් කියන ඒ තමන්ගේ තරණ තමන්මයි. තමන්ගේ පිහිට තමන්මයි කියලා අදහස ඇති කරගන්නවා නම් වැද්දගත්ම දේ තමයි තමන්ගේ අඩුපාඩු හරියටම දැනගන්න. ඒක හරියට හොඳ වෛද්‍ය දක්ෂ වෛද්‍යවරු ඉන්න ඕනේ බෙහෙතක් තියෙන සල්ජාගාර තියෙන ස්පිරිතාලයකට ගිහිල්ලා ඉස්සල්ලාම තමන්ගේ රෝගය අඳුනගත්තා නම් ස්පිරිතාලේ වැඩ ගන්න පුළුවන්. රෝගේ දන්නේ නැතුව මොන ප්‍රතිකර්ම කරන්නේ? ඒ කන බල්ලන් ගහිලා තමයි. ඒ නිසා මෙතෙන්දි මේ ඉංගියක් දෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මැරෙන්න ඕන නම් සන්තෝෂෙන් මෙන්න කල්ැතුව ඒ සඳහා සිහි බුද්ධිය තියෙන වෙලාවේ පණ තියෙන වෙලාවේ යමක් කමක් කරන්න පුළුවන් වෙලාවේදී හැඩ ගස්සාගත යුතු ආකාරය. ඉතින් මගේ ජීවිතයේ ඇතිවෙච්ච හැටිදක් මම කිව්වේ ඒකයි. ඔය ඉස්ලාම ඔය සතිය විහිදීම වගේ වැඩ කරගෙන යනකොට මම කීප දෙනෙක් උපදෙස් දුන්නා මේ ජීවිතේ ඔය යන තාලෙට Taman බලාපොරොත්තු වෙනවනම් පූර්ණ කාලීන මේ වගේ වැඩක් කරන්ඩ ඕකට මෙන්න මේක ඉඳලා මුල්ලේ ඉඳලා ටික ටික ටික ටික සුද්ධ කරගෙන යන්න ඕන. එතකොට අපේ ආහාර ක්‍රමය, ආශ්‍රය කරන යාළුවෝ, ඒ වගේම පරිසරය ඔක්කොම ටික ටික හදන්න ඕනේ. පස්සේ නම් මට අර ඔය සම්භාහන විද්‍යාව පොත් කරනකොට ඒගොල්ලෝ පැහැදිලිවම කියන අවුරුදු 7කට සැරයක් අපි මුළු ශරීරෙම වෙනස් වෙනවා කියන්නේ. අපි අපේ හැඟේ තියෙන සෑම සෛලයක්ම අවුරුදු 7කට සැරයක් වෙනස් වෙනවා කියන්නේ. ඒ නිසා අපිට ඕනම ලෙඩක් කොච්චර හිතුවම් බහපු ලෙඩක් වුණත් අවුරුදු 7කින් සනීප කරන්න පුළුවන්. අපි ලෙඩේ අඳුර ගන්න ඕනේ. ඒකට ඉවරන ඒකට කැළපෙන තාලෙට අපි සප්පාය සප්පාය දන කටයුතු කරනවා නම් ගොඩ එන්න පුළුවන්. මොනනම් මැරෙන්නත් පුළුවන්. දෙකම අයිති කියනවා අපිට. ඒ වගේම තමයි මේ සංසාරේ තියෙන ඕනම කෙලෙසයක්. ගලවන්න පුළුවන්. මොකද කෙලස් කියන්නේ අපිට අයිති නැති දෙයක්. කෙලස් කියන්නේ පිටින් ගලවිච්ච ගෑවිච්ච දෙයක්. ඕක මගේ ගියාගත්තොත් නම් ගලවන්න බෑ. අපි ඒක දැනගන්න මේක ආගන්තුක දෙයක්. භාවනාව ඔබ ඵලයයි. එච්චරයි. එතකොට අපිට අවශ්‍ය වෙන නේද මොකද්ද මේකේ හරය? මොකද්ද මම කියලා අඳුර ගන්න ඕනේ. අදුරානේ නිවන් දකින්නකම්. නැත්නම් මොකද්ද මේකේ මධ්‍යස්ථානය කියලා බාර ගන්න ඕනේ. ඒව ආගන්තුක නම් ඊකට හර පද්ධතිය බුදුහම දීලා තියෙනවා. ඒකට කියනවා සීල සමාදන් වෙන්නේ. සීලයක් සමාදන් කරලා ඒකෙන් හර පද්ධතියක් හදාගන්න. හදාන සමාධියක් ඇති කරගන්න. ඒක අඳුරගෙන ඊට පරිබාහිර වූ උපක්ලේශ සියල්ලම ආගන්තුක දේවල් සියල්ලම ගලවන්න ඕනේ. ඒ ගලවනකොට රත්තරණක මලාරින ඒ රත්තරන් වතුර දාන මනුස්සයා වගේ වෙලාවක පලහනවා, වෙලාවක වතුර දානවා, ආයෙ ගිනි දානවා, ආයෙ වතුර දානවා, මැද මැද මැද මැද යනකොට ওই පිටින් ගාවිච්ච තෙල් කුණු ටික කැපෙනවා. කැපිලා දාම රත්තරන්මත් වෙනවා වගේ අපේ හිතේ තියෙන ප්‍රබහස්වරය. මේ මූල ස්වરૂපේ, ප්‍රාග් ස්වરૂපේ, කලල ස්වરૂපේ, මුල් ස්වરૂපේට අපි යනකොට ඒක කිසිම වෙනසක් නැහැ දෙන්නේ අතර. එකමයි. ඈම මිනිහෙකුටම හම්බෙලා තියෙන එකමයි. අර පිටින් යවිච්ච කුණෙන් තමයි ඉත්‍ත්‍යාවය, පුරුෂය, බෞද්ධය, සිංහලය, උසය, පළලය, මහතය, මට මනාවය, මට අමනාපේ සේරම පිටින් යවිච්ච කුණු කන්දලේ. ඕක කපතයි. ඕක කැපුවා නම් මේ ජීවිතේදීම අපිට අර මුල් ඒක ප්‍රകൃතියට, ප්‍රාග් ස්වරූපයට යන්න පුළුවන්. ඉතින් ඒ කාය දිගටම ගිහිව ඉඳගෙන මේ මේ ආරේ මේ රහස මේ සමීකරණේ තේරුම් අරගන්න උත්සාහ කරන ගමන් නිතරම මම කල්පනා කරපු දෙයක් තමයි මම ඒකට පැවිද්දක් යන අදහසක් තිබුණේ නෑ මොන වගේ ජීවන රටාවක්ද මම අනුගමනය කළ යුත්තේ දකින්න කෙනෙක් මම අහන්නේ කියන්නේ මේම හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ මට සංසාරේ දුක බා. ඒ වගේම මම ගියේ පවත් මන් දානවා. මං වගේ මිනිස්සෙක් මට තාම බැඳීමක් ඇති වෙලා නැහැ. මොන වගේ ජීවන රටාවක් කෙරුවොත්ද මට එන්ට එන්ට එන්ට එන්ට මේ කෙලස් ගලවන්න පුළුවන්. ආගන්තුකව පවතින කෙලස් ගලවන්න පුළුවන්. මේ නිකන් කුණු ගෑවිච්ච රත්තරණක් කරන ගිහිල්ලා කෙනෙක් ළඟට ගිහිල්ලා අහන්න වගේ. කොහොමද මේ රත්තරණයට පරණ කිම ඔපේ ගන්නෙ? මොන විදිහට කටයුතු කරුවද? හරියටම රත්තරන් වතු බඩු වතුර දාන මිනිස්සුත් ළඟට යනකම්ම ඔක වෙන කට්ටියට තේරෙන්නේ නැහැ. පිටතර බඩු වදින මනුස්සයලාට ගියාට හරියන්නේ නැහැ. ලීයක් උපදාන මනුස්සයලාට ගියාට හරියන්නේ නැහැ. ඒකට ඒතෙන්ටම යන්න ඕන. ඉතින් ඕක හොය හොය යනකොට මම හැම තැනකම බැලුවා ඇත්තටම මට ඒක හොඳම උපමානයක් වුණා. මම මේ කතා කරන්නේ ඇත්තටම භාවනා කරපු ආමුරු කෙනෙක් එකද නැද්ද කියන්නේ. මේ ප්‍රශ්නේ දාපු ගමන් වැඩට බහැපු ආමුරු කෙනෙක් නම් උත්තර දෙයි. හැබැයි මට කිය හැකි එක්කෙනෙක්වත් හම්බුනේ නැහැ. ගියන්නේ තිබුණේ අපි ඔය ඉන්නකන් සාමාන්‍යයෙන් පිනක් දහමක් කරගෙන යමු කියලා. මට තිබුණේ ඊට වැඩිය ගායක්. මට ඕන බෑ මේක ඉවරයක්ම කරන්න ඕන කියලා. එහෙනම් කොහෙන් ආව එකක්ද දන්නේ අහනාන අහමුදු කෙනෙක් ආවට ගියාට පස්සේ මට ඇති වුණේ පශ්චාත්තාපය. කිසිම කෙනෙකුට මේ ප්‍රශ්නයක් ඒ වගේ දෙයකට උත්තර දී ගන්න බෑ. ඇත්ත මොකද හේතුව? ඒ ඇත්තෝ ඒ පැත්තේ ප්‍රශ්න දිහා බලලත් නෑ උත්තර ලැබුණෙත් නෑ. නමුත් මේ සූත්‍රය අහනකොට මට හිතෙනවා ඇත්තටම බණ භාවනාවකදීලා ජීවිතේ හැඩ ගහන්නේ නැත්නම් ජීවිතේ අලුත් විදියට බලන්න ජීවිතේ වෙනස් කරගන්න කැමති කෙනෙක් එක්ක මේක සාකච්ඡා කරුවොත් සමහර කට්ටිය මේක අල්ලගනී. අල්ල අනාගන්නත් ඉඩ තියෙන. ඒකට මම වම කියන්නේ අල්ලගන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා මේ සූත්‍රය සාකච්ඡා කරමු කියලා. මේ සූත්‍රයේදී සරුව මේ මේ කතා කරන්නේ රසෝවාන් වෙන්න රහත් වෙන්න නෙමෙයි. කතා කරන්නේ සන්තෝෂයෙන් මැරෙන්න. බද්ධික මරණ බද්ධකම් මරණම් බද්ධිකා කාලක්‍රියා. කාලක්‍රියාව හොඳේ හිතෙන්න හොඳින් මැරෙන්න මෙන්න සාරිපුත්තු සාංශය දෙන වැඩි උනාගේ ඉස්ලාම සඳහන් කරන්නේ කම්මාරාමෝ හෝති කම්මාරතෝ කම්මාරාමතං අනුයුක්ත. යම් කෙනෙක් නිතරම කර්මාන්තයන් විශේෂයි කැමැත්ත. කර්මාන්තයන් කෙරේ ආසාව. කර්මාන්තයේ අනුයුක්ත ගතිය කියනනම් මැරෙන්න බෑ කියලා කියන සන්තෝෂය. ඉවරයක් කරන්න හම්බෙන්නේ කවදාකවත්. ඒක නිසා අපි නිතරම බලන්න ඕනේ අපි මේ යම් කිසි අලුතෙන් වැඩක් පටන් ගන්නකොට මේක කාගරි ආරාධනාවකටද පටන් ගත්තේ එහෙම නැත්නම් මේක ප්‍රෝජනයක් ඇතුවද පටන් ගත්තේ එහෙම නැත්නම් අපිට තියෙන වැඩ සඳහාම වැඩ කරන ගතියක් තියෙනවා ආනේ වැඩ සඳහාම වැඩ කරන යන මිනිසයා කවදාකවත් තමන්ගේ වැඩක් කරගන්න හෝ තමන්ගේ අභිවෘද්ධියක් බලා ගන්න වෙලාවක් නැහැ ඒක ඇබ්බැහියට යනවා බීඩි බොන්න පුරුදු වෙනවා, බුලච්චර කන්න පුරුදු වෙනවා. ඒ වගේ කිසිම හරපද්ධතියක් නෙවෙයි. වැඩ සඳහාම වැඩ කරන ගතියක් තියෙනවා. මෙන්න මේක තිබුණ જાති මිනිස්සෙක්ම. මම කොහොමද කණිකන් ඉන්නේ? ආහක දාන දෙයක් දැක්කත් ඒක අරගෙන ඉවරලා ඒක ගැට ගහලා වැඩ ගන්න හදනවා. එහෙම නැත්නම් මොනවා හරි කර්මාන්තයක්, උපකරණයක්, යන්ත්‍රයක් දැක්කොත් ඕක ගලවන්න. ඕක බලන්න ඕන. ඉතින් ඒක කියන්නේ ගාය, ගාය කියලා තමයි මගේ යාළුවා මට බයින්නේ. පුදුමාකාර ගායක් තිබුණා. ඒක පාඩුවල හිටියෙත් නෑ. මොන මොන හරි අල්ලගෙන ඉගෙන ගත්තා. නමුත් මට තේරෙන්න පටන් ගත්තා. මේ තරම් වේගෙන් තුන මේ යන්ත්‍රේ වැඩ ගන්න හැටි බලන්න නම් යන්ත්‍රේ පොඩ්ඩක් නතර කරන්න. මේක මෙච්චර වේගෙන් දුවද්දී යන්ත්‍රේ වැඩ කරන හැටි ඒ යන්ත්‍ර යාන්ත්‍රණය දකින්න බෑ. නමුත් ඒ අර අර විදියට වැඩ කරන්න පුරුදු වෙච්ච එකනට ඒකම සූදුවක් බාටපත් වෙනවා. ඒකම තමයි ආත්මාභිවන්දනයක් බාටපත් වෙනවා. අනික කට්ටියට මට වගේ බෑ. මට විතරයි පුළුවන් කියලා ඒකම සංසාර චක්‍රයක් බාටපත් වෙනවා. වැඩින් වැඩියට වැඩින් වැඩියට ආදින ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක නතර කරන්න ගියාම අර ආසාවෙන් කාපු කෑමක් වමන කරන්න හදනවා. කොහොම කාලයකට පස්සේ අමුනේ බොහොම හොඳයි කියලා තලු මරමර කාලා අපි ඇඟිල්ල ගහලා ආයෙ වමන කරන්න හදනකොට වගේ අර වැඩේ නතර කරන්න ගියාම බුද්ධම විදියට මමයි මමයයි ඒකට පිළිබඳව සක්කාය දිට්ඨියයි මේ එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටිය දෙක අතර ලොකු සංගුවක් වෙනවා. ඉතින් ඒක නිසා අපිට තේරුම් ගන්න වෙනවා මේ විදියට අහල පහල තියෙන වැඩ ඔක්කොම කරේ දාගෙන මේ දුවන ගතිය ආත්ම ස්නේහයමයි. තමන්ගේ ආත්මය කෙරෙහි ඇති ස්නේහයමයි මේ වැඩ කරන්නේ. වෙන මොකක්වත් නැහැ. අපි ඔකට විවිධ නම් දෙනවා. අපි කියන මේක සමාජ සුභසේවය අනුංගන හිතන ගතිය ඒවා ඉතින් අර තනකොළ කපන්න කිතුල් ගහට කියවිනේ කතාවක් තමයි මේ ඇඩල් සයිකොලොජි උගන්වනකොට රීසනින් කියලා එකක් තියෙනවා තමයි නෝන දෙයක් කරනවා ගල්ලලා පස්සේ ෂෝ කාරණා කියනවා ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසට කරුණ කියලා නැත්තම් හදලා කියනවා. කෝකට ඉතින් අන්තිම දක්වයි අපි. ඉතින් එහෙම කෙනාට වැඩ කිරීමේ විනෝදයක්. වැඩ කිරීමේ අල්ලගෙන ගතියක් ආවොත් ඉතින් දිගින් දිගට දිගින් දිගට වැඩින් වැඩිට යනවා. මිස කවදාකවත් මේ යන්ත්‍රේ වේගය අඩු කරන ක්‍රමයක් නතර කරලා ගොඩක් මේ මැෂින් එක සර්විස් කරන ක්‍රමයක් අහුවෙන්නේ නැහැ. ඉතින් අපි තේරුම් අරගන්න ඕනේ මේ අබ්බැහි වලින් ප්‍රධානම අබ්බැහියක් තමයි හොඳ පින්වන්තයන්ට. දක්ෂතන් ඇතියන්ට හම්බ වෙන ඒවා ඒ කම්මාරාමතාවය. විවිධාකාර කර්මාන්තයන් කෙරෙහි යෙදෙන ගතිය. නමුත් සාසනය පවතින්නේ නැහැ කර්මාන්ත නැතුව. සාසනය පවත්තන්න වැඩ වගේක් තියෙනවා. ඒකටත් මහත්සල වැඩ කරන්න ඕනේ. නමුත් එතනදී හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක මේ ආත්ම මමයනේ සඳහා නෙවෙයි. මේ අවුරුදු 1500ක් මෙතෙන් අපි දක්වා ආපු එක දිගට පවත්වන්න අපි යම් කිසි ප්‍රදේශයක් වැඩ කරන්න හැම වෙලාවෙදීම ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන්න ඉගෙන ගන්න. මවාගත්ත උනන්දු වලින් ආසාවලින් කරන්නේ නැතුව ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන්න පටන් අරගත්තොත් ඒ වැඩේ ඉවර කරන්න පුළුවන්. ඒ වැඩේ මුල මේකයි මැද මේකයි ඉවරයි. අග මේකයි ඉවරයි. එහෙම නැති වුණොත් එකින් එකට එකින් එකට හැදෙන ගතියක් වෙනවා. මේකට කියනවා භවනෙත්‍ය කියලා. භවනිච්චි කියලා කියන්නේ එක වැඩක් ඉවර කරන තව වැඩකට මුල පාදගන්න. ඒ වැඩ ඉවර කරන තව එකකට මුල පාදගන්න. මේක බිස්නස් <clears throat> එකක් කරන මනුස්සය හොඳටම දන්නවා තමන්ගේ පාරිභෝගික හලන්නේ එක බිස්නස් එකක් කරනවා තව එකක් අල්ලගන්න. තව එකක් කරනවා තව එකක් අල්ලගන්න. මොකද නැත්තම් ඒ ව්‍යාපාරය කරන්න බෑ. ආන්නේ වගේ තමයි මේ කම්මාරාමතාවයට අපි දක්වන හේතු කරුණු මේ සාරිපුත්‍ර සෝවාන්සේ පෙන්වන ක්‍රමයට දකින්න ඕනේ. සන්තෝෂයෙන් මැරෙන්න නම් අපි වැඩක මුලැමැදාගේ කියනවල් දැක ගන්න නම් වැඩ කොටස් කරන්න ඕනේ. යාදෙන ක්‍රමයට කම්මා රාමතාවය. කම්මා කම්මා රාමෝ කම්මා රාමදං අනුයුක්තෝ. ආන්නේ විදිහට කර්මා රාමය කර්මාන්ත විශේෂ ඇති කැමැත්ත. කම්මා රතෝ. ඒකට ඇති රතිය. ඒ අනුයුක්ත භාවය පිළිබඳව ප්‍රචාරණය කියලා කියනවා. මේක සම්බන්ධයෙන් කියනකොට ඔය ඥානාරාම ස්වාමීන් වහන්සේ මට පැවිද්දට මුල්ලේ ස්වාමීන් බොහොම ලස්සනට මේක කිව්වේ ආමුදුරු කෙනෙක් මොනවා කිරුවත් හරියනවා කියව මහානකම ඇර අත්ත ගැහුවොත් දේශපාලනයකට ෂුවර් පාර්ලිමේන්තේ යන්න පුළුවන් ඇස් දෙකම පටන් ගත්තොත් ලෝකෙටම දක්ෂ ඇස් දෙක වෙන්න පුළුවන් ලස්සස්සේ පටන් ගත්තොත් වෙන හුති හදි වුණේමක් කරන්න පටන් ඕනෙම එකක් හරි ඒ මහානකම විතරයි හරියන්නේ ඒක නිසා ඔක්කොම කර්මات අතෑම මහානකම කරන්නේ කියනවා. වෙන මොන කර්මාන්තය කිව්වොත් මහානකමට පාදු. ඇයි මේක මේ කතාව කරන්නේ ඇත්තටම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ පැවිද්දන්න මේ කතා කරන්නේ. නමුත් මම අද කතා කරන්නේ කියන්න බෑ මම හොඳට දන්නවා. නමුත් අපි මේ ගන්න ඕන මූල ධර්මයේ මේ වැඩක් කරනකොට ශ්‍රමකට තමයි ඉදිරිපත් වෙන්න හදනකොට උතුරට කල්පනා කරලා බලන්න එක්කෝ කවුරු හරි ඇවිල්ලා අනේ මට මේ කරලා දෙන්න කියලා ආරාධනා කරනවා. එහෙම නැත්නම් ඒකට කැපී වෙන හේතුවක් ප්‍රයෝජනයක් සැලකෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි බලන්න ඕන පුළුවන් තරම් අපිට තියෙන ඒ වෙනුවට සතියෙන් සමාධියෙන් වැඩ කරන්න නම් අපිට හිමීට වැඩ කරන්න එපායි. නැවතිල්ල වැඩ කරන්න එපායි. නැවතිල්ල වැඩ කරන්න ගොඩාක් වැඩ ඔළුවේ තියාන කරන්න බෑ. වැඩ ගොඩාක් හෙරෙන්න තියෙනවා නම් යෙදිලා තියෙනවා නම් නිතරම ඔළුව නිකන් යකාය කම්මල වගේ වැඩට යෙදිලා ඒකට ඒක සත්‍යකට සමාධියකට ඉඩක් ඉන්නේ නැහැ. ඒ දෙක දෙකක්. මේ මනසාර ඒකට මැරෙන්නවත් විවේචයක් නැහැ. ඒ නිසා පළවෙනිම දේ තමයි කම්මාරාමත. දෙක භස්සාරාමත. ඒකට නම් මම හිතන්නේ මම මේ ඉතුරු ඉන්න මාසෙම මට කතා කරන්න වෙනවා. පැහැදිලිවම මම කියනවා මේකේ මේක ප්‍රජාශාලාවක් කරගන්න ඕන නම් මම යනවා. කරුණා කරලා මේක මේම සෝෂලයිසේෂන් කරන තරක් නෙවෙයි. එම කරනවා නම් අපිට කවදාකවත් මේ ගෙනලා තියෙන භාවනා ගැම්ම හෝ මේ භාවනා පිළිබඳ මූලධර්ම මේ ඉදිරියට තඹ තොයිතුවක් ඉදරට යන්නේ. මේක මේ හිස්සෙච්ච කලයට මෙහිල් තකුලට වතුර පුරවන්න හදනවා වගේ වක් කරන්න වක් කරන්න යනවා. නිසා භස්සාරාමතාවය කියලා කියන්නේ පුදුමාකාර ශක්තිය විනාශ කරන ඒ වගේම එකිනෙකා කෙරෙහි මතවාද පතුරවන මහා භයානක දෙයක්. කම්මරාවතාවේ නම් සාමාන්‍යයෙන් ඇඟරිදෙන ගතියෙන් හරි වැරද්දක කරලා හරි අහුවෙන්න පුළුවන්. මේ ඇට නැති දිව බුදුරජාණන් වහන්සේ කෙටේතිය කියන. මේ කෙටේතිය පාවිච්චි කරන්න පටන් අරගත්තොත් කොතන කොයි වෙලාවෙ වැරද්ද වෙනවද අකුසල වෙනවද කියලා කියන්න බෑ. ඒ නිසා ඒකදී පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ. ඒ පරිසංවේම සඳහා මෙන්න මෙහෙම මට කතාවක් කියයි. ඒ මොකද මෙතන ඉන්න පිරිස මම දන්නවා හොඳටම මම බණ කියන්න ඕනේ සතුන් මැරීම හොඳ නැති බව දන්නවා. ඒ මොකද ඒක අපහාගාමි කර්මපතයක්. යම්ම විදියකට මරණ මොහොතදී කර්මපතයක් ඉදිරියපත් වුණොත් පැහැදිලිවම අපායයි. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මෙහෙම කර්මපත 10ක් තියෙනවානේ. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධනය ඇති කිරීම, බොරු කීම, කේලම් කීම, හිස්සචන ප්‍රසවචන කතා කිරීම, ව්‍යාපාද, මිච්ඡා විත්‍යාදි විහිංසාවාගේ කායෙන් කායෙන් තුනයි, වචනයෙන් හතරයි, මනසෙන් තුනයි. ඔකෙන් මේ වචනයෙන් තියෙන හතර ගන්න මට අවධානය යොමු කරන්න කැමතියි. බොරු කීම හොඳ නැති බව මම බුදුමාකාර දෙයකට ගත්තේ ඒ පාව මේ නීතිගත අපේ ජර්මන් මහත්තයෙක්ගේ අර පුතා පැවිදිලා ඉන්නවා. ඉතින් මම විහිළුවක් කරා. මේ තාත්තා කියන දේ මං කව පුතාට මං වෙනින් පරිවර්තනය කරලා දෙන්න. ඒ තාත්තා කතෝලික ආගමේ. අද බොරු කියන්න එපා. මට බුරුම් භාෂා මේ ජර්මන් භාෂාව නැතුනට මට තාත්තා කියන එක හරියට පරිවර්තනය කරන්න කියලා. එතකොට මේ පුතා තාත්තට ඒක පරිවර්තනය කරා මේ සාඥාන්සේ කියනවා තාත්තා කියනවා පරිවර්තනය කරනකොට බොරු කියන්න එපයි. පාටම තාත්තා කිව්ව මොකද්ද? ස්වාමීන් වහන්සේ උඹේ නම් මේ පුතාට කිව්වා. උඹේ නම් ස්වාමීන් වහන්සේට පරිවර්තන කරපන්. අපේ පවුලේ කිසිම කෙනෙක් කවදාකවත් බොරුවක් කියලා නැහැ. මට දාඩි දාන්න පටන් ගත්තා මහාන වෙලා හිටියත්. මොකද මොකද අපි දවසක් ඇතුළත තොලේ කටේ ගෑවිලාද අපි කතා කරන්නේ. නමුත් ඒක පිළිබඳව සාමාන්‍ය මේ වගේ රටවල් වල නෑනේ සලකනවා. ඒ මිනිස්සු වෙනදාම් කරන්න ගියත් ඔය ලංකාව වගේ නොමග ඇවිලි කරන්නේ. ඒ නිසා සිංහලයා දාන්නවා. මෙහි දෙන සිංහල වුණා දන්නවා බොරු කියන එක මෙහි එච්චරම වටිනා වැඩක් නෙවෙයි මහත්ම ගතියක් නෙවෙයි ඒක මම එච්චරම ස්ට්‍රෙස් කරන්න යන්නේ නැහැ කේලාම් කීම පරස වචන කතා කිරීම හොඳ නැහැ නමුත් හිස් වචන කතා කිරීම කියන එක සතෙක් මරනවා වගේම අපාගාමී අකුසල කර්මයක් කර්මපතයක් කටියතුලේ ගෑවිලා කියුනේ නැති වුණාට අපි හැටලා බැලුවොත් දවසක කතා කරපු වචනවල ගත යුතු හරය අරගෙන බලනකොට බැලුවොත් හුඟ දේවල් එක්ක මුනිච්චාවට සාමාන්‍ය කරන දේ. දවසක් පන්සාරාමේදී ඒ පන්සාංශය අඳුරන තරුණ කාන්තාවක මේ දස ශික්ෂා පද පිළිබඳව සවිස්තර බණක් කිව්වා. මගේ මැත්තේ මම හරිනම් මෙච්චරම මේ තුනී දේවල් ඕනේ බාහන මධ්‍යස්ථාන මේට හොඳ බණ කියනවා හොඳයි කියලාත් මට හිතෙනවා. හරි විස්තර සහිතව සත්‍යක් මැරීමේදී සිදුවෙන අංග පහ කොහොමද කර්මයේ සිද්ධ වෙන්නේ කොහොමද අපාගත වෙන්නේ කියලා. දවසක ඒ ස්වාමීන් වහන්සේ විස්තර කර දුන්නා සම්පප්පලාව පිළිබඳව. ඊසාවේ කතා කරා මේ වගේ තැනකට ආවම විතරයි අපි සාමාන්‍යයෙන් අපෙන් පිට වෙන ශබ්ද පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නේ. අපි දවසක් ඇතුළත කොච්චර අනවශ්‍ය ශබ්ද කරනවද? ඒක හොඳට තියෙන භාවනා කරනකොට වෙන කවුරුරි සත්‍යයක් කරනකොට තියෙනවා අනේ මේ මනුස්සයාට මේක අඩුවෙන් කොච්චර කරන්න පුළුවන්කම තියෙනවද කියලා. එතකොට මට කල්පනා වෙන්නේ ඇත්තට අපි ඒ වගේ අනුන් ගැන කල්පනා කරලා අපි නිස්සද්දව වැඩ කරන්න පුරුදු වෙන්නේ නැතුව අපිට අයිතියක් තියනවාද අනුන් නිස්සද්ද කරන්න. ඒ තරම් අපි ඇත්තට සැලකීමක් තියෙන ඩිංගිත්තක් අයි. නිස්සද්ද භාවයේ වටිනාකම භාවනා මධ්‍යස්ථට ආපුවම පස්සේ තමයි. නමුත් එහෙමදී කවුරු හරි නිකන් සෝදකමට හෝ දෙන්න දෙන්නේ කතා කරනකොට මේ කතා කරන මනුස්සයා නිසා අනිත් එක නම් උත්තර නොදී බෑනේ. ඒ දෙන්නේ කමල් වැරේ. නිසා මේක සතෙක් මරණ අකුසල කර්මෙ වුණයි කියලා ඒ ස්වාමීන් වහන්සේ කිව්වා. මේ වගේම තමයි පත්තර බලන එක. මේ වගේම තමයි නව කතා කියවන එක. මේ වගේම තමයි ටෙලිවිෂන් බලන එක කියලා එන්න විස්තරයක් දිගින් දිගට කිව්ව ඇත්ත. මේ සම්පප්පලාප වගේ හිස් වචන කතා කියන්නේ. පහුවෙන් දවුදේ බලනකොට කුණු කූඩෙන් එකක් නව කතා පොත්. මට තනේ මට දක්වා දුන්නේ මොකද්ද මේ කියන්නේ කියලා බලනකොට අර හැම භාවනා කරන්න එන කෙනෙක්ම නිකන් ඉන්නවට කියවන්න පොත් ගෙනල්ලා. අර ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ බරපතලකමට අර පොත් සේරම ගිහිල්ලා කුණු කුඩේට දානවා. මම හැම එකම බැලුවා. අරගෙන බලනකොට මට හම්බුණා කර්ජොෆ් පිළිබඳව ලියවිච්ච හොය හොය හිටපු හොඳම පොතක්. මම ඒක කුණු කූඩෙන් පණ්ඩිතාරාමයේ කුණු කූඩේදී අස්ලා ගන්නාගද්දී කියලා ලියලා මම එලකට ගත්තා පස්සේ. ඒ තරමට මේ මිනිස්සු බය වුණා ඉතියා ඒ ස්වාමීන් වහන්සේ කියපු කතාවට මේ සම්පප්පලාව. ඒ නිසා මේ භස්සාරාමතාවය කියලා කියන්නේ අපි සාමාන්‍ය ඉලන්දාරින්න වයින් කුඩු ගහනවා කියන. පිරිමින්ට වයින් බොනවයි කියන්නේ. නානා ප්‍රාමේ අබ්බැහි වලට. නමුත් මේ අබ්බැහි වගේ එකක්. කතාවට අබ්බැහි වගේ එකක් පොඩි දෙල්ලමක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ දීපු බ්‍රහ්ම දණ්ඩේ මොකද්ද? බුදුහාමුදුරන්ට දෙන්න තියෙන ලොකුම දඬුවම මොකද්ද? ඒ පුතේට කතා නොකර ඉන්නේ. ඡන්‍යා තමයි බුදුහාමුදුරුවොත් එක්ක ඡන්‍යමතිවරයා තමයි බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ කංගානංග පන්නන්න කන්දකස්සලා මෙහෙවෙවි. අන්තිම කතාව නැත කරගන්න බැරුව ගියා. සාරිපුත්‍ර සාරිකුවත් අහන්නේ. ඔයගොල්ලෝ වාද්‍ය ආපුවාලෝ මම තමයි මේ සිද්ධාර්ථ කුමාරයා ගඟෙන් බැන්නේ. බුදු කෙරුවේ මම මට බල කියන්නේ නැවද කියලා හැම කෙනාටම පොළාපයින්. පස්සේ බුදු දනවාංශ පිරුණම් පාන වෙලාවේදී මහණදු සාංශ කතා කරලා කිව්වා මම දන්න හැම ක්‍රමෙම උත්සාහ කරන්න බැලුවා චන්නගේ කටවන්න බෑ. ඒ නිසා මම මගේ පිරුණම් පෑමෙන් පස්සේ ආනන්ද සාංශ කිව්වා බ්‍රහ්ම දන්නේ බලන්නේ. මොකද්ද බ්‍රහ්මදණ්ඩ කියලා කියන්නේ? කිසි කෙනෙක් කතා නොකර ආරගෙන. ආනන්ද සාංශේ ගිහිල්ලා කුටියට රට්ටු කරලා චන්න ස්වාමීන් වහන්සේ කතා කරලා කියලා තිනවා සරුවචන් වහන්සේගේ පිරිණීමට කලින් මට මේ විධානයක් දුන්නා උඹට බ්‍රහ්මදණ්ඩේ පණවනවා කියලා. එතනම කලන්ත හැරිලා වැටලා තියෙනවා. ඊට පස්සේ බගෑ වෙලා යහප් වෙලා මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ නිසා ඔන්න ඔය විදිහට අනුන් කියන දේවල් වලට නායින ගතිය මේ අනුන් අනවශ්‍ය වචන කතා කිරීමත් නැතර කරනවා නම් මෙච්චර කාලයකට පස්සේ අපි භ්‍රම දන්නේ අයින් කරනවා. භ්‍රම දන්නේ කියලා කියන්නේ ඉහෙළම දඬුවම. ඒක අදානකොට ඉඳීම තමයි අපිට තියෙන ලොකුම දඬුවම. ඊගෙන් ටික ටික අඩු කරන්න ඕනේ. ටික ටික අඩු කරන ගණන් කරන්න ඕනේ. මෙහෙම මොකටද මේ කතා කරන්නේ? නිසා බසාරාමතාවගෙන බුද්ධමාකාර සැලකිල්ලක් ඇති කරන්න වෙනවා. මොකද ඒක නිකන් කටේ සුලේ ගෑවිලා සිදුවෙන දෙයක් නෙවෙයි නිසා. මම මේකට වෙලා ගන්න හුඟක් කලිලා බලන්න හිටියේ. මට ප්‍රතිගත කරන්න වෙනවා. අවශ්‍යතාවෙන්තර කතා බහ නතර කරලා විශේෂම අභිඥාන් හිතාවිදා භාවනා වැඩ පිළිවෙලකට යනවා ඒ වගේම දැනට අවශ්‍ය ධර්ම කොටස් කියවිලා තියෙනවා හඳුනාගීම් කියලා තියෙනවා අපි පිටිසේ කෙනෙක් හඳුනනවා ඉක්මන අපිට සිද්ධ වෙනවා ටික ටික ටික ටික භස්සාරාමතාවය අඩු කරන්න. ඒ භස්සාරාමතාවයයි කම්මාරාමතාවයයි දෙක අඩු කරාට පස්සේ අපේ හිතට වෙන දේ මොකද්ද? අපි හිතගෙන නිදා ගන්න පටන් ගන්නවා. පුදුමාකාර විදිහට නිදිමතක් එන්න පටන් ගන්නවා. ඒ මොකද අර කර්මාන්ත විශේෂ සහ කතා කිරීම විශේෂ අපිට විශාල තොරතුරු ප්‍රමාණයක් ගනුදෙනු වෙනවා. ඒ කන්සුන් නිසා හිත නිතරම අවදියෙන් තියෙනවා. යම් වෙලාවක ඒ කර්මාන්ත વિશે අපි උනන්දු අඩු වෙගෙන අඩු වෙගෙන යනකොට කතා વિશે උනන්දු අඩු වෙගෙන අඩු වෙගෙන යනකොට මේක සම්පූර්ණ අනිත් පැත්තට. කියලා ඉඳගෙන ඉන්නකොටම නිදය. මොන වැඩේ කරන්න ගියත් නිදය. ඉතින් ඒකකොට අපි හේතු ගන්නන්න ඉක්කොත් නිදාගත්තාම කම්මාරාමතාවේ නෑනේ. නිදාගත්තාම බසාරාමතාවේ නෑනේ. ඒ නිසා නිදාගත්තොත් හරි කියලා කවදාකවත් උත්තර වෙන්නේ නෑ. ඒ නිසා සාරිපුත්‍ර සාන්ති කියලා කියනවා නිද්දාරාමෝ හෝති නිද්දාරතෝ නිද්දාරාමතං අනුයුක්තෝ. තම් කිසි කෙනෙක් නිදාගෙන හිටියත් කවදාකවත් මරණයේදී සතුට වෙන්න හම්බෙන්නේ නැහැ. මේ ශාපට අවශ්‍ය වෙනවා අධ්‍යම ප්‍රතිපදාවට යන්න. කම්මාරාමතාවය අඩු කරනවා. භස්සාරාමතාවය අඩු කරනවා. නිද්දාරාමතාවයත් අඩු කරනවා. අවදියෙන් ඉන්නවා නමුත් වෙන කෙනෙක් එක්ක කනුදෙනු නැහැ. තමන්ගේ වැඩක් තමන් බලාගෙන ඒ විදිහට අඩු කරන අඩු කරගෙන ගියොත් අපිට කවදා හෝ මරණයට ඉස්සෙල්ලා මේක කෙලවරක් දැක ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් කොනක් ඉතුරු වෙනවා. කර්මාන්ත විශේෂ කොනක් ඉතුරු වෙනවා. කතා විශේෂ කොනක් ඉතුරු වෙනවා. නිින්ද විසාත පසුවීම වෙනවා. ප්‍රමාදයට වැටෙනවා. අනිත් එක තමයි සංගණිකාරාමේ. සංගණිකාරාමේ කියලා කියන්නේ මේ පිරිසට කැමති ගතිය. ඝන සංගණිකාව කියලා කියන්නේ. මේ කට්ටියත් එක්ක ඉන්නතුව හරියන්නේ නැහැ. ඒක ඇඟට නිකන් මොකද වවා. හැම වෙලාවෙදීම සෙනගත් එක්ක ඉන්න ඕන. නැත්නම් සෙනග දැක්කහම මැදට බලලා කතා කරන්න ඕන. නිසා සංගණිකාරාමතාවට වැටුණොත් කවදාකවත් ඔය අරණ්‍යගත රුක්ක මූලගත සීනාසනගත ඒ විවේකයේ කියන එකේ සම්පූර්ණ පරිබාහිර වෙනවා. අපි කාය විවේකේ ලැබුවත් චිත්ත විවේකයක් එන්නේ නැහැ. මොකද අර සංගණිකාවේදී අපි විවිධ දේවල් වල විවිධ ක්‍රම වලට අනු අනුන්ගේ මානසිකත්ව කලබනවා. ඉතින් කතා කරනකොට මොන හරි රසවත් දෙයක් කියන්නත් එපා. ඒ කලබිල්ල අපිට આવුත් භාවනා කරගන්න බැරි වෙනවා. නිසා ගණ සංගණිකාරාමයේ සම්පූර්ණ ඉවත් කිරීම තමයි ඔය ආරණ්‍ය වැඩ පිළිවෙල, භාවනා මධ්‍යස්ථාන වැඩ පිළිවෙල, සුක්ඛ මූලගත වීමදී කරන්නේ මොකද? කැලේ ගස්කොලන් කතා කරන්නේ. අර ළඟට ගිහිල්ලා මුණ දිහා බැලුවත් hina වෙන්නේ නැහැ. ඒක ගස්කොලන්ගේ කාසු ලේසි. මේක අපිට දැන් මරණයේදී හිත වෙනවා 100%ක්ම කපලා යන එකනේ. කර්මාන්තරාමතාවේ සම්පූර්ණයෙන්ම හිතිනවා. පස්සාමතාවේ හිතිනවා. නිද්දාරාමතාවේ හිතිනවා. ඝනසංගනිකාරාමතාවේ හිතිනවා. ඒකේ එකපාරට හිතියොත් තමයි මරණයේදී අපිට විශාල තිගැස්මක් බයක් සන්ත්‍රාසයක් පහළ වෙයි. නමුත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපි විශේෂයෙන්ම වයසට යාමත් සමග මේ කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා, ඝනසංගනිකරාමතා අඩු වෙනවනම් අපිට මරණයට බොහොම සුහදව, බොහොම නිවිච්ච හිතකින් මුණ දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ සත්‍ය පිහිටීමේ වැඩ පිළිවෙල භාවනා වැඩ පිළිවෙල නම් අත්‍යවශ්‍ය වෙනවා. කොච්චර දෙනෙක් හිටියත් තනි අලියෙක් වාගේ, කඟ වේලගේ තනි අඟ වාගේ ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කබ්බවිසාර සූත්‍රය මම පුදුමාකාර ආසකන සූත්‍රයක් සූත්‍ර විපාතේ සඳහන් වෙලා තියෙනවා. ඒකේ සඳහන් කරලා තියෙනවා <clears throat> ආමන්ත්‍රණා හෝති සහාය මැජ්ජේ. අපි පිරිසක් එක්ක හිටියොත් අපි ආමන්ත්‍රණ කියනවා. අපි හවල් තැන්ටයක් අපි හවල් දෙයක් කරමු. අපි මෙහෙම කරමු, එහෙම කරමු කියලා නිතරම ආමන්ත්‍රණය හිනවා. ඒකනේ ඉඳගෙන ඉන්නකොටත් ආමන්ත්‍රණය. හිටගෙන ඉන්නකොටත් නිදාගෙන ඉන්න කොටක් කරනවා. ඇවිදින කොටක් කරනවා. ඒක නිසා ඒ ආමන්ත්‍රණ තියෙන්නේ පිරිස මැදට ගියොත්. ඒ නිසා තමයි පැත්තකට වුණොත් ඒ ආමන්ත්‍රණ නැති වෙනවා. ඒ නිසා මම ඒ මේ විවේකය බලාගෙන. එහෙම නැත්නම් පිරිසුදුකම් බලාගෙන මම කන සංගණිකාවෙන් අයින් වෙනවා කොහොමද? ලෝකේ ඉන්න ඔක්කොම සත්තුන්ට අංග දෙකක් තියෙනවා. කංග වෙනට විතරයි තනි අංග තියෙන එක තමයි ලෝකේ තියෙන බලවත්ම අංගය. සාමාන්‍ය කතාවට කියන්නේ සංග වෙනට බඩගිනි වෙලා ඉදිරියට යන වෙලාවේ ගහක් තිබුණොත් ගහ පලාගෙන යනවා කියලා කියන්නේ. අනික කරගොගේ අංග වලින් ගස් පලන්න බෑ. ඒවා දෙකකට බෙදලා තියෙන්නේ. ඒ නිසා මේකෙදි තනි අංග වෙන්න ඕන. සංග වේලගේ තනි අංග වගේ මේ එකලා භාවය. කායික වශයෙන් තියෙනවා. චෛසික වශයෙන් තියෙනවා. ඒ වගේම අවසානයේ තියෙන උපදිවිවේකයක් ඇති කරගන්න ඕන. ආනේ සඳහා කටයුතු කරනකොට මේ ඝනසංගනිකායේ වෙන් වෙන්න ඕනේ හිතියත් ඝනසංගනිකාවේ තනි කෙනා වගේ ඉන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අපිට ඕන කෙනෙක් ඕන දෙයක් කරගත්තා වෙයි Tamange වැඩේ බලාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් ඒක අපිට පේන්නේ මේ තරහා වෙලා එහෙම නැත්නම් කිරිසත් එක්ක එහෙම ඉන්නකොට පිරිස අපි ගැන වරදොල හිතාගන්නේ ආදි වශයෙන් নানা ආකාර මතිමතාන්තර තියෙන නිසා අපි සාමාන්‍යයෙන් සාමාන්‍යම හැමදාම කියලා නාන ගොඩක් හා නානවද කියලා අහන ගැතියක් තියෙනවා. ඒක දිරාවේ කියනකොට හැම වෙලාවෙම බලන චී චී චී චී කරන්නේ නැත්නම් උන්ට මහා තනියක් දැනෙනවා. අර රැළියේ ඉන්නකොට තමයි ඒ ආරක්ෂාව වැටෙන්නේ. ඒ වගේ තමයි අපිට සමාජශීලී සත්තු ඉතින් ඒ නිසා නිතරම කතා කරනවා. ඒ ඝන සංගණිකාගෙන එන ඊතුරු ඵලය. අනිත් එක තමයි සංසග්ගාරාමතාවය. සංසග්ගාරාමතාවය කියලා කියන්නේ ඒක හොඳට පේන ඔය භාවනා රිට්‍රීට් වලට ගියාට පස්සේ නැත්නම් දීර්ඝ කාලීන භාවනා කරන්න වෙච්චා නැත්නම් පැවිදි වුණාට පස්සේ පැවිදි වෙන්නේ දීර්ඝ කාල භාවනාවට යන්නේ ඒ වගේම මේ කිටි කාලීන භාවනාවට යන්නේ අපි මේ කල මේ කම්මාරාමතාවය වෙන් වෙන්නයි භාෂාරාමතය වෙන් වෙන්නයි. නීතාරාමතය වෙන් වෙන්නයි. කනසංගනිකාරාමතය වෙන් වෙන්නයි. මොකද ගිහිල්ලා දවස් දෙකක් යනකම් ඔය ආසාව හිටිනවා. ඊට පස්සේ ගෙදරට ටෙලිෆෝන් කරලා හරි බලන්න. නැත්නම් ගෙදරින් හරි කෝල් එකක් යනකම් බලන්න. එහෙම නැත්නම් ලියුමක්වත් තෝරන්න. එහෙම නැත්නම් අඩු ගානේ ගෙදරින් එනවා ෆොටෝ එකක් හරි බල බල ඉන්න. ආන ඔය විදිහට අර කායික වශයෙන් අපි වෙන් වෙලා කටයුතු කරුවත් හිතේ හැම වෙලාවෙදීම අර දේවල් ගැන හිත දුවන ගතියක් එනවා. සංසංකේ. ඉතින් එහෙම ගිහිල්ලා තමයි අපි සංගණිකාට වැඩේ. ඒක නිසා අර මුල් මුල් කොටස් අඩු කරන අඩු කරන යනකොට අපි විවේකයේ හදාගත්තට ඒ හදාගත්ත විවේකය ඒ විදිහට පාවිච්චි කරන්න නම් දැන් මේ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට ඔන්න ඔය කියන සංසග්ගාරාමතාවේ ටික ටික ටික ටික අඩු කරන්න. ඒක දස්සන, ශවන, සමුල්ලේපන වශයෙන් දැකීමේ ආදාව, කටහඬ ඇහිීමේ ආදාව ආදී වශයෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කියලා තමයි කාය සංසර්ගය දක්වා මේක වැඩේ. නිසා ඒ වගේ ටිකක් අයින් කරන්න පැවිදි වෙන්න දීර්ඝ ගාන භාවනාවට යන්න භාවනාවන්තිකටම යන්න ඕනේ තමයි දැන් ඉන්න ජීවිතේම ටික ටික ටික ටික අඩු කරගෙන ගිය ගියොත් එතන එතන එතන යම් ප්‍රදේශයක් කෙලස් කැපීමක් සහ විවේක ශක්තියක් ඇති වෙනවා මේ කාරණා පහෙන් පස්සේ එනවා බොහොම විස්තර කරලා විතර දෙන්න බැරි එක ප්‍රපංච රාමෝ හෝති ප්‍රපංච රතෝ ප්‍රපංච රාමතං අනුයුක්තෝ ප්‍රපංච කරන ගතිය. ඉන චැටරේ. මේ චැටරේකට ඉන්නත් ඕනේ. එතෙන්දී ඔය විතක්ක ਵਿਚාර මට්ටමට යන්නේ නැතුව මේ තණ්හා වශයෙන්, මාන වශයෙන්, දික්ක වශයෙන් මේක ඒ පැත්ත මේ පැත්ත පෙරලා පෙරලා මේ සංසාරට බඳින ගතියක් මේ හිතේ තියෙනවා. තණ්හා වශයෙන්, දික්ක වශයෙන්, මාන වශයෙන් එන ඕනම දෙයක්. ඒ පැත්ත මේ පැත්ත දාලා කොච්චර අනිත්‍යයක් ඒක පේන්න තිබුණත් අපි ඒක නිත්‍ය බවට ප්‍රපංච කරනවා. මේ ලෝක කොච්චර දුක තිබුණත් ඒක යම් කිසි සුඛයක් ඇති. කියලා ප්‍රපංච හදාගන්න. කොච්චර අසුබ වෙන්නන්නේ කියත් නෑ නෑ ඒ වුණාට මේ පැත්ත සුබයි කියලා කොනසක් අල්ලන. අනාත්ම භාවයේ මුර්ර ගහලා කෑ ගැහුවා. අපි ඒකේ ආත්ම ශක්තියක් ඇති කරන්න ප්‍රපංච කරන ගතියක් තියෙනවා. ඒ ප්‍රපංච භාවනා කරන්නේ නැත්නම් සම්පූර්ණ හිතන්නේ මේක සතර බලධාරි දෙවියන් වහන්සේ විසින් කරපු දෙයක් අපිට නම් මේක නතර කරන්න බෑ කියලා. ඇත්ත තමයි කම්මාරාමතා, නිද්දාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා, සංගණිකාරාමතා, සංසංගාරාමතා කියන පහ පිළිබඳව යම්ම ආකාරයේ පරිපාලනය වේගය අඩු කිරීම, හික්මීම, මන්දගාමී කිරීමක් කරන්නේ නැතුව මේ ප්‍රපංච නතර කරනවා කියන කේසය. ඒ අර වෙච්ච ඇවිසිල්ලේ තාමත්ම සියුම් ක්‍රමේ තමයි භාවනා අරමුණට හිත දාපු ගමන් හිත දිගට ඇතුලේ කතා කරන්න පටන් ගන්නවා. එන හැමදේම මේ පැත්තට මේ පැත්තට මනින්න ගිරන්න පටන් අර ගන්නවා. මේ ප්‍රපංචවල සෝතුපදියා බලනකොට ඕනෙම හිත හිත මනාප දෙයක් ඇත්තක් කරලා පෙන්වන්න පුළුවන් ශක්තිය තියෙනවා. Tamanට ඕනේ නම් ඕනේ අසුබේක සුබේ හිතා ගන්න පුළුවන්. ඕනේ සුභේක අසුභ හිතා ගන්න පුළුවන්. ඕනේ සැපයක දුක, දුකක සැප. ආත්ම නිත්‍ය දේක අනිත්‍ය, අනිත්‍ය දේ නිත්‍ය. ආත්ම දේ අනාත්ම, අනාත්ම දේ ආත්ම වශයෙන් මේක සම්පූර්ණම අවබෝධ කරන්නේ මේ ප්‍රපංච මතයි. ඒ ප්‍රපංච වලට හේතු වෙලා තියෙන අර වේගයෙන් කරකැවෙන කම්මාරාමතාවේ, බස්සාරාමතාවේ, නීතාරාමතාවේ, සංගනිකාරාමතාවේ, කනසංගනික සංගනිකාරාමතාවේ ආදී මේ ඒ වගේ නතර කිරීමක් කරන්නකෝ කවදාකවත් මේ ප්‍රපංච ධර්ම වල නතර කිරීමක් කරන්න බෑ. නමුත් අභාගිකට වාගේ අපි තේරවාද ශාසනයේ මේ ප්‍රපංච පිළිබඳව ඉතාමත් බඩුව කතා කරන්නේ. මුත් මහායාන බුද්ධ ආගමේ පුදුමාකාර විස්තර මේ ප්‍රපංච ධර්ම ගැන සඳහන් කරලා තියෙනවා. නමුත් අපිට මේ වෙලාවේ හිතා ගන්න තියෙන්නේ මේ භාවනා කරනකොට හිතේ ඇත්තව මේ කලින්ම ඇති වෙලා තියෙන දැඩි වේගයක් තුවන්න ගන්න. ආනේ වේගේ අපි කොච්චර උත්සාහ කරත් නතර වෙන්නේ ඒක සඳහා සාරිපුත්‍ර සාන්ති කියන්නේ ඒක නතර කරන්න කය නතර කරන්න. වචනේ නතර කරන්න. ඊට පස්සේ අනිකුත් දේවල් නතර කළා තමයි අපේ හිතේ ඩිංගිත්තකෝ අඩු කර ගැනීමක් කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රපංච සාමාන්‍ය පුතග්ජන කෙනෙකුට එදිනදා ගෙවල් දොරවල් කටයුතු කරන කෙනෙකුට ප්‍රපංච වගේ ධර්ම කවදාකවත් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නට ඒක දුවන වේගයත් එක්ක බලනකොට කවදාකවත් නැතර කරන්න පුළුවන් කියලා හිතන්න බෑ. නමුත් ඒ සඳහා කරන්න තියෙන්නේ අර කම්මාරාමතා ආදී ගොරෝසු දේවල් වල ටික ටික ටික ටික තිරින්ග තද කරගෙන යනකොට අන්තිමට මේ ප්‍රපංච වල තියෙන ගැම්ම බලය ජවය කැඩිලා දීර්ඝ පුහුණුවකින් පස්සේ තමයි ඒ ප්‍රපංචාගේ ප්‍රපංච ධර්ම වලට ගිනමක් කරන්න පුළුවන්. ඇත්තටම අපි ජීවත් වෙන්නේ ප්‍රපංච ලෝකයකට. ඒක නිසා කියනවා අපිට ලෝකේ ලස්සනට පේනවනම් ඒ වෙලාවේ අපේ හිත ලස්සන නිසා එහෙම පේන්නේ. අපිට ලෝකේ හොඳ නැති දෙයක් දුකක් විදිහට පේනවනම් හිත දුකටපත් වෙච්චලා තමයි එහෙම පේන්නේ. ඒක නිසා අපේ හිත මොන මොන ආකල්ප වලට වැටෙනවද ආවේග වලට වැටෙනවද ඒ කාලෙට තමයි අපිට ලෝකෙ පේන්නේ. where you go there you are what you see that you are මේක සාමාන්‍යයෙන් කිව්වට නම් වෙන්නේ නිකන් গুপ্ত මේ ප්‍රකාශන මෙහෙම වෙන්නේ කොහොමද මේක කාටත් පේන මේක සම්මතයක් තියෙනවා කියන මුන්නම සම්මතයක්වත් නැහැ මේ භාවනා කරන යනකොට පේනවා අපේ හිත මෛත්‍රී සහගත නම් මුළු ලෝකෙම මෛත්‍රියක් වගේ අපට පේනවා අපේ හිත ද්වේෂ සහගත වුණා නම් මුළු ලෝකෙම ද්වේෂ සහගත වශයෙන් පේනවා අපේ හිතට ලෝභයක් ආවනම් ලෝකේ ලෝභ කරනයි අපේ හිතට ද්වේෂයක් ආවනම් හිත ද්වේෂ ලෝභයේ ලෝකේ ද්වේෂ කරනයි ඒ නිසා සම්පූර්ණ ලෝකය කියලා අපිට නිරූපණය වෙන්නේ අපේ ඇතේ හිතේ හිත ඇතුලේ තියෙන මේ ප්‍රපංච වල සටහන තමයි. නිසා දෙන්නේ එක දිහක් බලපුවාම දෙන්නට දෙවිදිහකට පේනවා. ඉතින් ඒක නිසා නිතරම රණ්ඩු නිතරම කලහ කොලහ නිතරම විරසකතා ඒ මොකද මේ ප්‍රපංචාංගයේ තියෙන මේ මායාකාරී ස්වરૂපය ලීලාකාරී ස්වરૂපය ඒක හරිම අමාරු නතර කරන්න අන්නර කියන මුල් මුල් කාරණා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් නතර කරන එනකම්. මෙන්න මේ වෙනුවටයි බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ ධම්මාරාමෝ හෝති ධම්මාරතෝ ධම්මාරාමතා අනුයුක්තෝ. ඒ කම්මාරාමතා වගේ දේවල් වෙනුවට ධර්මාරාමතාව ඇති කරන්නේ කියලා. තරුවචනාංශ පිරිනම් පාණ්ඩ පිට වෙනකොට එතනින්ම සංඝයා වහන්සේලාට ආනන්ද ස්වාමීන් වහන්සේ මාර්ගයෙන් දැනගන්න ලැබුණා. සරුවචනාංශයේ ආයු සංස්කාර හැදියයි කියලා. මහ පොළොව දෙදරුම් කෑවා. ඊට පස්සේ මාස 3ක් දැන් සරුවචනාගේ ශරීරෙ එන්න එන්න එන්න දුර්වල වෙනවා. යන්නින්න බැරි වෙනවා, ක්ලාන්ත හැදෙනවා, ලෙඩ රෝගෙ එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. සරුවචන් වහන්සේ විසින්ම සඳහන් කරා දැන් මේක ජජ්ජර සකටන් කිය. දි รา ගිය ගොන් කරත්තක් වගේ. හැම තැනම ජරබර ගන්නවා, කෑලි හැලෙනවා. ඉතින් සරුවචනාගේ බොහෝම මෙතෙක් කලින් ඒ රූප සත්‍යක භාවනා අරූප සත්‍යක භාවනා මාර්ගයේ ඒ රෝග ධර්ම සේරම යටපත් කරගෙන බුද්ධ කෘත්‍ය කරා. අවසාන මාර්ග තුනේ පෙන්නවා මෙන්න මනුෂ්‍ය ශරීරයේ හැටි. ඉතිහාර දකින්න දකින්න ගෙනාට විශාල සංවේගයක්. සර්වඥාන් වහන්සේනේ සර්වඥාන් ශරීරය දිරනවා. යනකොට ඉඳපු ගමන් පාර කයින් අතර වෙලා අනේ මට වතුර ටිකක් ගෙනද මට ක්ලාන්ති මේ සිවුරු පොඩ්ඩක් කරලා දෙන්න. ඒක අහිනකොට සතිපත් මේ මොකද්ද මේ පරිණිරවාණ සූත්‍රය කියන කොටත් ඇඬෙනවා. මොකද අපිට ඒ වගේ ගෞරව සම්ප්‍රයුක්ත මේ මේ සීලය පිළිබඳව ගෞරව සම්ප්‍රයුක්ත බයක් සම්ප්‍රයුක්ත දෙයක් සරුවචනාංශ පිටවන්සේ තනි මේ සරුවචන ශරීරයේ දිරනවා. ඉතින් මේ නිසා සංඥා ඔක්කොම පුදුමාකාර හිත යොදලා මේ සරුවචනාංශ පිරුම් පානවා කියන එකට කතා. ධම්මාරාම කියන හාමුදුරුව කල්පනා කරගත්තා මේ කතාවට අහු වුණොත් මේ ගන්න සංගණිකාවට අහු වුණොත් මට කවදාකවත් මගේ පණ භාවනාවක් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අදිෂ්ඨානයක් ගත්තා. තව මාස තුනකින් සරුවචනන්සේ පිරිනවන් පානවා නම් ඒ මාස තුන ඉස්සෙල්ලා මම නිවන් දකින්න ඕනෑ කියලා ධම්මාරාමතාවය ඇති කරා. ධම්මාරාමයේ අනුයුක්ත වුණා. ධර්ම රතිය ඇති කරගත්තා. ඇති කරගෙන ඉවලා කාමරෙන් එළියට එන්න ඕන කෙනෙක් මොන සංවිධානය කෙරුවත් මරණාද මරණ සංවිධාන, සරසිලි සංවිධාන, පත්‍රිකාච්චු ගහන්නයි, සෝලාලෝ කාලෝ පාලවන්නයි, මිනිවන් මඩන් හදන්නයි. ඉතින් මිනිහක් මැරිච්චාම මැරිච්ච මනසට විතරනේ සාන්තියක් යන්නේ. හේරම අවුල් වෙනවනේ. ආන්න වගේ කියනොත් මේ හැමදු කල්පනාට අර සේරම හැමදුරු මේ ශාසන දොස් කියන්නේ කියලා කියන කිසිම කැක්කමක් නැති. කිසිම පපුවක් නැති කෙනෙක්. මෙච්චර සරුවචනසේ පිරුණම් පාණ්ඩ හදනකොටවත් කිසිම දෙයකට අත්උදව්වක් දෙන්නේ නැහැ වචනකින්වත් සහයෝගයක් නැහැ කියලා කත කතාව ගියා. ඊළඟ අන්තිමට මේ පිරුණම් පාණ්ඩ කියන සරුවචන වහන්සේටම නඩුවක් අරගෙන ගියා අසවල් හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගැන කිසිම කයක් මොකුත් නැහැ ධර්මයට සලකන්නේත් නැහැ සංඝයාට සලකන්නේත් නැහැ තනියම පැත්තකටලා ඉන්නවා. මේ සරුවචනාසේ ඔය අන්තිම අමාරුණත් අන්තිම ප්‍රජාතන්ත්‍රවාදී නඩුවක් ආපු උන්වහන්සේ කරුණාකරලා හම්දු ගෙන්නන්න දෙයි. ඒ හම්දු හරි සතුටු වුණා. මෙයා සභාවට ගෙන්නලා මෙයාට කියලා දෙන්න. මේ වගේ වෙලාවක අපි කොච්චර වගකීමෙන් කටයුතු කරන්න ඕනද? ඉතින් ආවට පස්සේ අපතනන්සි කිව්වා මෙන්න මේ සංඝයාවන්දලාගෙන් ඔබ වහන්සේ නමට මෙහෙම චෝදනාවක් තියෙනවා. ඔබ වහන්සේ මේ කිසිම මේ ශ්‍රම දානයක් දෙන්නේ නැහැ, සහයෝගයක් දෙන්නේ නැහැ, වචනකින්වත් මේ තනි ක්‍රම පැත්තකට වෙලා මේවායි කරාරිනවයි. මේක පිළිබඳව මොකද කියන්න තියෙන්නේ? තී ශාන්සේ වට පිට බලලා කිව්වා අනේ ශාන්සේ එහෙම අදහසක් නෙමෙයි මම ළඟ තියෙන්නේ. මට මේ සරුවච්චන් වහන්සේ ජීවත් සමයේ කාලය තුලම නිවන් දකින්න නැත්තම් කියන අදහස ආව. ඒ නිසා මම නිතරම ධර්මය මෙනෙහි කරමින් ඊටාම නිසද්දව හිමීට වැඩ කරමින් මම කුටියටලා භාවනා කරා. ඒ නිසා මට මේ මේ පට පිට තියෙන සංවිධාන මොනවාක්වත් මම දන්නේ නැත්නම් මම වල ගියෙත් නැහැ කියලා. ඒක තමයි අනිත් ඉස්සරහ තේරෙන්න පටන් අරගත්තේ මේ ස්වාමීන් වහන්සේම කරාරින්නවක්වත් චක්මක් නැතිකමටත් නෙවෙයි ධර්මයේ අනුයුක්ත වීම නිසා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ සරුවචන වහන්සේ අන්තිම ජවනිකාවේදීත් මතක් කරා මං කෙරේ යම් කිසි කෙනෙක් ගෞරවයක් වෙනවා මෙන්න මේ ධම්මාරාම වගේ කටයුතු කරන්නේ කිය. ඔය උඩ දාන ඔය ගිජ්ජවල ඔය පෙරහැර කරන කිසි කෙනෙක් බුද්ධ පූජාවක් කරන්නේ නැහැ ඔකේ. බුද්ධ පූජාව නම් තම තමන්ගේ සීල සමාධි ප්‍රඥා අනේ ਸਰුවචනාංශි පිරුණම් පාන ඉස්සලා මම මේක කරගන්න ඕනේ කියලා කටයුතු කරනවා මේක තමයි බුද්ධ ගෞරවය. ඒක නිසා මේ කම්මාරාමතාවයේ අතහරින්නේ නිකම්ම නිකන් හිස්ව නෙවෙයි. පස්සාරාමතාවයේ අතහරින්නේ නිකම්ම නිකන් හිස්ව නෙවෙයි. ඒ වෙනුවට යමකින් පුරවන්න ඕනේ. පුරවනොට පුරවනොට පුරවනකොට ඒ පුද්ගලයාට අර ප්‍රපංච වඩන ධර්ම අයින් වෙලා නිප්‍රපංච ධර්මයි. හිත නිතරම එල්ල කරගන්න ලද අරමුණක ඉඳගෙන නම් ආනාපාන භාවනාව. ඇවිදින්න වෙනවා නම් සක්මන් භාවනාව. එදිනදා වැඩ කරනවා නම් සතිය පිහිටවීම. ඒ ටික කරගෙන යනකොට අනිත්‍යව අඩු වෙන අඩු වෙන හිස්තන මේ සතියෙන් පිරෙනකොට තමයි අන්න අර ප්‍රපංච ධර්මයන්ගේ හික්මීම. නැත්තම් අනුසය ධර්මයන්ගේ යම් කිසි විදිහේ හික්මීමක් ඇති කරන්න පුළුවන්. ඒ වෙනුවට පුද්ගලයා හැම වෙලාවෙදීම තව පොඩ්ඩකින් මම මැරෙනවා. තව ටික තාවිනේ සරුවචනාංශේ පිරිනම් පාන. ඊට ඉස්සෙල්ලා වැඩ කරගන්නවා. මම තව ඉස්සරහට එන්න හොඳ කාලයක් නෙවෙයි. මට වෙන්නේ වයසට යනවා. මම ලෙඩ වෙනවා. ඒ නිසා මම ඉක්මනට කරගන්න ඕනේ කියලා නිතරම මරණ පිළිබඳව කෙනයක් කෙනක් පාස බින්දෙමින් පවතින මේ දේ පිළිබඳව සම්පූර්ණ අවදි භාවයේ ධාතු මනසිකාරයේ ditthi visuddhiyata එනකොට ඒ පුද්ගලයාට හැම එන චිත්තක්ෂණයක්ම සතිය පිහිටීමේ ක්‍රමයක් මිස ආගමක්වත් වෙන මොනම දෙයක් කල්පනා වෙන්නේ. ආනේ තත්ත්වයටපත් වෙච්ච මිනිසයා මරණයට බොහෝම සූදානම්. එතකොට යාගේ මරණය භද්‍ර මරණයක් වඩපත් වෙන බව සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තියෙනවා. අන්නේම භද්‍ර මරණයක් වඩ මරණ මොහොතදී නම් මොකක් කරන්න බෑ. මරණ මොහොතදී නෑදෑයෝ ඇඬුවට වැඩකුත් නෑ. අපි ගිහිල්ලා ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකට දැම්මට වැඩකුත් නැහැ. මොකද ඒ වෙනකොට අර වේග කැවිලා ඉවරයි. ඒ වේගي ඔය වගේ මේ ඉන්ජෙක්ෂන් එකකින් වරුන් දොස්තරලා ලඟ වුණාටවත් නෑදෑය වැඩිවටවත් නතර වෙන්නේ නැහැ. ඒක නතර කරන්න අවුරුදු ගානකට කලින් වැඩ පටන් ගන්න ඕනේ. මේ පිටින් නතර වුණත් අර ප්‍රපංච ගමන ඉතාම වේගයි. ඒක නිසා ධාරිපුත්තු සාමණේරගේ දිගින් දිගටම දිගින් දිගටම මතක් කරන්නේ කය, වචන, හිත කියන මේ තුන ක්‍රමානුකූලව අඩු කරන අඩු කරන යන්න පටන් අරගත්තොත් හත් අවුරුද්දක් ඇතුළත පැහැදිලිවම මේ තුනීම වෙනසක් දැක ගන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් කැමති නම් භද්‍ර මරණයක් භද්‍ර වූ කාලක්‍රියාවක් උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා න කම්මාරාමෝ හෝති කම්මරතෝ න කම්මාරාමතං අනුයුක්තෝ න බස්සාරාමෝ හෝති බස්සාරතෝ න බස්සාරාමතං අනුයුක්තෝ අරගෙම අනිත් පැත්ත විතරයි හැබැයි මේකේ නොකිය විචාරයක් තියෙනවා. ඔන්න ඔය කම්මාරාමතාවයේ නොකර ඉඳලා අනිවාර්යයෙන්ම සතිමත් වීම. තුන් ඉරියව්වේ සතිමත් වීම නැතුව කවදාකවත් ඒන්නේ ඒ නිසා මේ වගේ භාවනා මධ්‍යස්ථාන මේ වගේ බණ කියවිලා මේ වගේ භාවනාවට යොමු වෙච්ච වෙලාවක ඇර මේ කර්මාගාමතාවේ නැත කරන්න කිව්වට ඒක කවදාකවත් ඇහෙන්නෙත් නැහැ තේරෙන්නෙත් නැහැ. කලෙමුණිනවල කියන වෙලාවක වතුරක් කරුවා වගේ. නමුත් දැන් අපට තේරෙනවා නම් ඇයි මෙච්චර උත්සාහ කරලා භාවනා හරියන්නේ නැත්තේ? මොකද අපි ළඟ අර මේ සතිය පිහිටවීම සඳහා ඉඩක් ගන්න අතට ගත්ත කර්මාන්ත ටිකක් හලන්න වෙනවා. පෙළඹිච්ච එළඹිච්ච කතාවක් නොකර ඉන්න බලන්න වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට ගිහාම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කල යුත්තක් නැහැ උතන. සම්මා වාචා කියලා කියන්නේ කතා කරන්න වෙලා තියෙනවා නමුත් සම්මා වාචා කියන හික්මීම ගැන හිතලා වචන කතා නොකර ඉඳලා පුරුදු කරලා තියෙනවා. සම්මා කම්මන්ත කියලා කියන්නේ කළ යුත්තක් නෙවෙයි. අනිවාර්යයෙන්ම කරන්න තියෙන වැඩක් මේ සීලයක් ගැන හිතලා නැත්නම් හික්මීමක් ගැන හිතලා නැත්නම් වේගය අඩු කිරීමක් ගැන හිතලා ඒක නොකර ඉඳලා සම්මා කම්මන්තේ පුරුදු කරලා තියෙනවා. සම්මා වායාමයේ පුරුදු කරලා තියෙන්න ඕනේ. එහෙම නැතුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන තැනදී කය වචන හික්මීමක් කරන්නේ නැහැ. කලින් කරන එක ආනිසංස දැකලා කියනවා නම් අන්නේ ආනිසංස සහිත හිත අවසාන මොහොතේදී ඇවිල්ලා තමයි සතුටක් ඇති කරලා දෙනවා. මට පුළුවන් වෙලාවදී මම කතා නොකර ඉඳලා තියෙනවා. මට පුළුවන් වෙලාවදී මම ක්‍රියා නොකර ඉඳලා තියෙනවා. මට පුළුවන් වෙලාවදී මම මේ බාහිර කාම ලෝකයේ සඳහා වෑයම් නොකර ඉඳලා තියෙනවා. අන්නේ ඒකයි සිර ධර්ම වශයෙන් සීල ශික්ෂා සම්පූර්ණ කරනවා. ආනේකටයි මේ සත්‍ය අවශ්‍ය කරන්නේ. ඇත්තටම කියන ලෝකේ තියෙන පින්කම් දෙයම අපි කරන්නේ ඔන්න ඔය ටික කරන්න. නැත්තම් පිනක් කියලා ඇති පිනක් නෑ මේ ලෝකේ. පව නොකර සිටීමයි අවශ්‍ය කරන්නේ. ඒකේ හොඳම දේ තමයි ඒ කතාව පිළිබඳව අඩු කරන එක, ඒ වගේම ඝන <clears throat> සංගණිකා වගේ දේවල් අඩු කරන එක පැහැදිලිවම පුද්ගලිකව ගන්න පුළුවන් තීන්දුව. ටික ටික ටික ටික ගන්න ඕන හැබැයි ගන්නකොට නම් ලෝකයෙන් බැටුම් අහන්න වෙනවා. ලෝකයා කියන්නේ ඉස්සර වගේ දැන් අපිත් එක්ක කතාවට එන්නේ නැහැ ඉස්සර වගේ නෙවෙයි දැන් මේ තරහ වෙලා දෝ নানা ආකාර දෙනිසා ඒක ඇඟට නොදැනෙන්න හිමීට කරන්න ආනේ හිමීට කිරීම සම්බන්ධයෙන් මට ගියත් ওই කාල ජීව උපදේශ පිළිවෙල මට මතක් කරනවා මට හරි සතුටක් ඇති වෙනවා ඒ මොකද මම සම්පූර්ණ සියලුසියක් සාක්ෂරුනේ නෑ ඒත් වැඩි ගා ගන්න නැතුව හිමීට හිමීට හිමීට හිමීට හැලීම සිද්ධ කරා චාලුවව හරලා දැම්මා පාටි වලට යන්නේවා, මස් මාළු ගන්නේවා, සිගරට් බොනවා හැමීට මේත හැලුවේ. ඇඟට තේරෙන්නේ නැති වෙන විදිහට කාටවත් කියලා නෙවෙයි, සීල් සමාදන් වෙලා නෙවෙයි. ටික ටික ටික අහලාන යනකොට ඉතින් ගිහිල වැඩක් නැහැ නේ. පිටරම ගිහිලා පාටියකට ගිය කියලා ගන්න දෙන්න මොකද ඔය ගෝවා ටිකක් කන්න, කොයිලාල ටිකක් කන්න පාටියකට යන්න ඕනේ. ඊගෙදර හිටියත් හම්බ වෙනවා. ඕකේ දෙයක්. අපිට ලෝක සැලකිල්ල තිබුණොත් තමයි උකුල් ගාතයක්වත් හම්බෙන්නේ ගොත් තමයි ඉතින් ඔන්න අපි පෙළමෙන. ඉතින් අර ඒව නැති කරනකොට ඒව නිකම්ම හැරෙන ගතිය වෙනවා. ඉතින් අන්තිමට කියන ආපෝ මනුස්සර කතා කරලා වැඩක් නැහැ. වානම්මනම් බන කතා කරන නිසා කිසි දෙයකට එන්නේ නැහැ කියලා. ඒ ඔක්කොම අහලන්න පටන් ගන්න. ඉතින් ඒක ගානකට වස්ස ගන්න දැනගන්න. ඔක කවදාකවත් අම්මලා අපිට කියලා දෙන්නේ නැහැ තාත්තලා කියලා දෙන්නේ. ගුරුුරු කියලා දෙන්නේ නැහැ. ඒකට ඉන්නේ ක්‍රමේ දැනගන්න. ඒකේ කරපු ඇත්ත ආශ්‍රය කරගෙන මේ දේ කරන්නේ නැතු භාවනාවෙන් නම් ඕක කරන්න බෑ. මෙව පිළිබඳ සාමාන්‍ය බුද්ධිය නැතුව කොච්චර භාවනා කරත් හරියන්නේ නැහැ. හැබැයි ඒ වගේම තමයි මේ වගේ දෙයක් දවසකින් දෙකකින් කරන්න බෑ. බොහෝ කාලයක් අල්ලතුව සැලසුම් කරගෙන ටික ටික ටික ටික හරන්න ඕනේ. මොකද අවුරුදු 50 40 පෙන්නලා පස්සේ කොහොම කරත් හැලෙනවා. ඒක අහන්න දෙයක් නැහැ. ඇස් දෙක ඉන්න ඉන්න ඉන්න නොපෙන්න පැත්තට යනවා. කන් දෙක නොපෙන්න පැත්තට යනවා. නාසයට ගඳ සුවඳ නොදැනී යනවා. දිවට රස නොදැනී යනවා. කයට පහස නොදැනී යනවා. ඉතින් අපි ඔය තියෙද්දිත් ඕකට ඇප් දෙකට කන්ටැක්ට් ලාසක් දානවා. කන්නට හියරින් එක් දානවා. හමට ප්ලාස්ටික් සර්ජරි කරනවා. ඕ කොච්චර පොරොප්ප ගැහුවත් කොච්චර කුණ්‍ය ගැහුවත් කුණු වෙලා වැగిරෙන්න ගියාම අලිම අජුවයි. ඊට මෙන්න ලෑස්ති හොඳම වැඩේ තමයි මේක ස්වභාවය. ඒකට මමත් ලෑස්ති වෙනවායි කියලා භාවනාව කෝක වෙතත් මරණයට සූදානම් වීමක් වශයෙන් මේ දිලාගෙන යන එකට ලෑස්ති වෙලා කටයුතු කරනවා නම් අදින සුභාහිත වැඩි පරිසරය කියලා දෙන්නේ නැහැ හිත කියලා දෙන්නේ නැහැ මම අවුරුදු 40 වෙනකොට ඥානාරාම ගාල්ට වැඩ හිටියා මම රෑ 10ට විතර භාවනා කළ යන ගමන් ස්වාමීන් වහන්සේට වන්දනා කරලා යනවා මේ සතතුක් බලලා ඉන්දියාවට පස්සේ මම ඉති වන්දනා කළ අවසරයි ස්වාමීන් වහන්සේ මම කුටියට වයින්නවා කියලා සංධාන වෙලාවේදී හොඳ හොඳ දැන් ඉතින් මේ වැඩ හොඳක් පෑ වෙලා තියෙන වටිම ගියා. මම ඊට පස්සේ ගියා ස්වාමීන් වහන්සේ මට අද 40 සම්පූර්ණයි කියලා. ආ කිලෝස්ද එහෙනම් තියෙන ටික රැක ගන්න බලන්න ඉව ඔච්චර තමයි කිව්වා. ඊට පස්සේ වැටෙන එක තමයි වෙන්නේ. හැබැයි 60 වෙනකමුත් දැන් මට යන්නේ 55 56 තාම හිතේ දිනවා. ඒ කිව්වට මගේ නම් තාම පේනවා. තාම මට කන ඇහි ඇතුලෙන් මොකද්ද කියන ඔය කිව්වට එහෙම වෙන්නේ මේකට පුතාම කන්නරි දාපන් දත් දාපන් කියලා එන ගතියක් තියෙනවා. ඔන්න ඔය දෙක අතරේදී ඒ වගේ ඒ පිටින් අපි මොකු ගහන්න යන්න යන්න යන්න මේ ප්‍රපංච රාමතාවේ හිට වෙනවා. නමුත් මම කියන්නේ මේක එකවර කපන්නේ කියලා. මම කියන්නේ ටික ටික ටික ටික අඩු කරන්න කොච්චරද කියනවනම් ඇඟට නොදැනෙන්න කෙරෙන්න ඕන. හොඳ ලක්ෂ දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක් ගියරක මාරු කරන්න ඕනේ පැසෙන්ජර්ස්ලාට අහුවෙන්නේ නැති වෙන විදිහට. සංකීර්ණ ගණිත ගියර එක මාරු කරන්න පුළුවන් තාම දක්ෂයි. අන්න ඒ වගේ මේ කම්මාරාමතා, බස්සාරාමතා, නිතාරාමතා වගේ දේවල් හිමීතෙමිට හලන්න පුළුවන් නම් භාවනාව කියන්නේ ඒක අමාරු දෙයක් නෙවෙයි. ඒ අනුව ලැබෙන ආනිසංස ඵලයක් තමයි භාවනාව. නැතු භාවනාවේ යෙව්ව කරන්න හදනවා නම් ඒ නෑ ඉතින් කන් ඇහෙන්දෙන් කුඹුරු කරන්න හදනවා වගේ ඒක කරන්න බෑ. කන් ඇහෙන්දෙන් පුළුවන් කනේ තියෙන කරන්ට් ටික ගන්න එක විතරයි. කුඹුරු ගොඩන වගේ වැඩ කරන්න බෑ ඒකේ. ඒ නිසා මේවා සාමාන්‍ය බුද්ධිය සාරිපුත්‍ර සංඝ එකතු කළාට බුදුරජාණන් වහන්සේලාගේ සාරිපුත්‍ර සංඝයෙන් බලාපොරොත්තු වෙච්ච දේවල් නෙවෙයි නේද සාමාන්‍ය බුද්ධිය. ඒක නිසා යම්ම වෙලාවක අපි මේ ප්‍රපංච වැඩේ ඒ වගේම සංගණිකාව, ඝන සංගණිකාරාමතාවේ, වස්සාරාමතාවින් තරම් වැඩෙන වැඩ කරා නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න අපි ඇවිස්සුවොත් අපි ඇවිස්සෙනවා. අපි නතර කරන්න බැරුවොත් අපිත් නතර වෙනවා. අඟුලිමාල දැක්කම පස්සේ බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? දුකමන් අතර උනා පුළුවන් නම් අත කරපන්. අත කරන්න බෑ. විවේකී ගත්තාට පස්සේ නත කරන්න බෑ. එදාට තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල සෑම සාත්‍රයකම සෑම ශිල්පිකම සෑම දෙයකම අපි කෙරුවේ මේක වේග කවණ එකනේ. නත කරන්න කියලා තමයි තේරෙන බණන් අරගන්නේ අපි මුල තරම් වැල් ගැඩවිලෝද. අපිට කොන්දක් නැහැ. අපිට පෞරුෂත්වයක් නැහැ. ඒක වැඩි කරන ගත්තම අපිට දක්ෂකම් තියෙනවා. නතර කරන්න කියලා තමයි තේරෙන්නේ. ජෝගිකවර මරණයේදී සිද්ධ වෙනවට වැඩිය ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික අඩු කරන ඥාන ඒකාන්තයෙන්ම අර ප්‍රපංච රාමතාවේ නතර වෙච්ච දවසේ තමයි ඔය කියන ටෙන්ෂන් එකයි ඔය කියන අසහනේ නතර වෙන්න පටන් ගන්න. එතකන් මොන බේදුවත් කොයි දෙයකටවත් මේක එකතුවක් තියෙනවා. ඒක නිසා ආධ්‍යාත්ම ගමනක් ගැන බලාපොරොත්තු වෙනවා නම් අපි දැන් කියනවා වේගෙන් නතර කරන්න යන්න එපා. නමුත් මතක තියාගන්න කවදාවත් නතර කරන්න වෙනවා. ඒ දේ කරන්නේ නැතුව භාවනාවේදී ප්‍රධාන මාර්ගඵලයක් හෝ එහෙම නැත්නම් ඔය සමාධියක් ගන්නවා කියන කමාරු. එකවර ගත්තත් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ මොකද ඒගොල්ලන්ගේ අර නතර කිරීමේ වේගය හොඳට දැනගෙන තියෙනැත්තෝ. එන යමක් කරන එක නෙවෙයි ජීවිත දක්ෂකම පුළුවන් නම් නොකර ඉන්න එක. ඒකයි බුදුරජාණන් වහන්සේ මහානකමක්. ඒකයි මේ අරණ්‍යගත වීමක්. ඒකයි රුක්ක මූලගත වීමක්. ශුන්‍යාගාරගත වීමක් ගැන කතා කරේ. ඉතින් ඒක හැබැයි කවදාකවත් කාටවත් පටවන්න යන්න එපා කාටවත් කියන්න යන්න එපා. අවශ්‍ය වෙලා තියෙන තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණය මට වැඩ කරන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. වුණොත් නැත කරන්න පුළුවන් ශක්තියක් තියෙන්නත් ඕනේ. ඒක නැත්තම් අපිට වාහනේ වේගය සීමා කරගන්න බැරුව යනවා. ඒක නිසා අපේ ධම්මාරාමතාවයේ වැඩෙනවා නම් හොඳට මතක තියාගන්න ඒ හා සමානව කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා අඩුවීමක අවශ්‍යතාවයක් තියෙනවා. කරන්න බෑ ධම්මාරාමයට වැඩිවීම ලැබෙන ආනිසංසයක් තමයි ඒක. ඒක නිසා යෝ පపంచ මනුජුත්තු පపంచාවේ රතෝ මගෝ යම් කෙනෙක් මේ ප්‍රපංච කිරීම අගය කරනවා නම් ඒ ප්‍රපංචල අගය කරනවා නම් කවදාකවත් ධර්ම පීඩන්නේ නැහැ කියනවා. මනසෙන් අපි විවිධාකාර රුචි අරුචිකන් දේවල් කල්පනා කරමින් වේගමවනවා නම් කොහොමද භාවනා කියන කරන්නේ? අත්‍යවශ්‍ය කරලා තියෙන මේ ඇති කරන Java කැවීම ඇති කරන කුප්පණ ගති අඩු කරුවොත් නම් භාවනාවෙන් අත කරගන්න පුළුවන්. ඒ නිසා ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ විදිහට ආදීනව පැත්ත පෙන්නලා ආනිසංස පැත්ත සඳහන් කරලා කියනවා යම් දවසක මේ ප්‍රපංච පිළිබඳව හිතේ ඇතිවෙනා මේ අතුලත කතාව නතර කරනවා නම් ඒක තමයි සක්කාය දිට්ඨිය නැති කරන්න තියෙන ලේසිම ක්‍රමය කියන්නේ. දැන හෝ නොදැන අපේ තුල මේ හිතේ වේග කැවිලා තියෙනවා නම් එතන තාමත්ම දැඩි මම ආයනයක් තාම දැඩි සක්කාය දිට්ඨියක් පවතිනවා. හිත සක්කාය දිට්ඨිය නැති කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි කායික වාචසික ක්‍රියා නතර කරලා මානසික ක්‍රියාවල සමානුපාත අඩුවීමක් ඇති වෙගෙන එනකොට මේ ලෝකෙන් බැලුම් ඇහුවත් මමගේ ජීවිත වේග ගමන හැටි දන්නවා මමගේ ජීවිත නතර කරන හැටි දන්නවා කියලා ඒ මනසේ වේගයෙන් තමයි ප්‍රපංච රාමතාවයේ ඇති වේගයෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ ඇත්තටම අප තුළ සදාචාරයක් ඇත්තටම අප තුළ හික්මීමක් ඇත්තටම අප තුළ මේ පාලනයක් සංවරයක් ඇතිලා කියලා කියලා බලන්න මේකට මොන්නම උපකරණයක්වත් නැහැ කාටවත් පේන්නේ නැති වෙන අපිට හොඳට මේක අවසගෙන අවසන් නැති කෙනාගේ පෙන්නගෙන ඉන්න පුළුවන්. නමුත් අපේ හිත දන්නවනේ. නිසා අවංකව භාවනා පිළිබඳ සැරසෙන පිළිසක් ඉන්නවනම් කරුණා කරලා මගෙන් අහුවත් මට කියන්න තියෙන්නේ මේ කම්මාරාමතා නිද්දාරාමතා ආදී ක්‍රමයෙන් අඩු කරන අඩු කරන යනකොට එතන එතනම සාන්තියකුත් දැනෙනවා. ඒ විතරක් නෙවෙයි කරන භාවනාවේ පැහැදිලි සමතයක් ඒකලාශයක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි මේ විපස්සනාවේදී මේ සතිය පිහිටවීමෙන් Tamande මේ ජීවිතය ඇතුළත නැත්නම් Tamange ජීවිතේ ළමන වගේ කියන්න පුළුවන්. මට මේ දුක ඇවිල්ලා තියෙන්නේ මම විසින්ම අවශ්‍යගත දෙයකින් කියන එක තේරුම් ගත්ත දවසේ. ඊට පස්සේ හික්මීම එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තේරෙන පටන් ගන්න මේ කොච්චර අමාරු sannivedanakද මෙතන තියෙන්නේ. අපි සත්‍ය සොයාගෙන ත්‍රිවේගෙන් දුවනවා. නමුත් මේ සත්‍ය මැද පලාගෙන ඉන්න අපි වේදී නතර කරනකම්. ඉතින් අපි සත්‍යයෙන් දෙන්න ඈත් වෙනවා. මේ කේන්ද්‍රාපසාරි බලයක් මෙතන තියෙන්නේ. මේ වැඩ නතර කරලා නතර වෙච්චා මෙතන තමයි සත්‍යය තියෙන්නේ. ආනාපාන හුඳටෝම නතර වෙනකොට අපි සත්‍යයට කිට්ටුයි. නමුත් එතකොට අපි කලබල වෙනවා. එතකොට බය වෙනවා මේ මොකද උනේ කියලා. ඒ ප්‍රපංචයන්ගේ නතර වීම එනකොට අර ප්‍රපංචයන් අගය කරපු හිටපු එකනට ලොකු තිගැස්මක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නැති කරන්නයි මේ සාරිපුත්තු සාංශ මතක් කරලා දෙන්නේ. භද්‍ර මරණයක්. හොඳ කාලක්‍රියාව සිදු වෙන්න නම් හැම වෙලාවෙදීම අපි ළඟ ඒ තිරිංග තද කරන ගතිය, ඉන්ද්‍රිය සංවර කරන ගතිය, ඇහි කනේ නාසයේ දිවේ ඇති වෙන සෑම ක්‍රියාවලියක් දිහා බලන ඉඳලා මේක මේ කිල්ලවරක් කරන්න බැරි අධික වේගෙන් දුවනකොට කවදද මම මේක නතර කරන්නේ කියලා පුළු පුළුවන් හරියේ. කායික වාචික වශයෙන් නතර කරන්න පුළුවන් නම් ඒක තමයි සක්කාය දිට්ඨිය ගැදීමේ ලේසිම ක්‍රමය. මේ බුද්ධලා එතකොට මරණය විතරක් නෙවෙයි මේ තනික මරණයක තියෙන බද්ධ ගතිය විතරක් නෙවෙයි අමෘණියත්වයටපත් වෙන මුල ශක්තියකට ඇති වෙලා තියෙනවා. ඒක නිසා මේ සූත්‍රය අහුවට පස්සේ මම කීප වතාවකම තමාලාට මාළගේ වල්වලත් මම මෙහෙම කියලා බණ කියලා කියනවා. මොකද බණ මැරෙන්න කියන බණක් නෙවෙයි ඇත්තටම ජීවත් වීම සඳහා කළ යුතු බණ. ඒ නිසා හැම කෙනෙක්ම වග බලා ගන්න ඕනේ හැම යන්ත්‍රයකම ඇක්සලරේටර් එකකුත් තියෙනවා බ්‍රේක් එකක් තියෙනවා. ඇක්සලරේටර් එක පාගන්නේ ගියොත් බ්‍රේක් ගන්න නැතුව යනවා. දැක්ක සීපය අයින් කරලා එක කකුලෙන් දෙකම කරන්න තියෙන්නේ එක්ක බ්‍රේක් එක ඇක්සලරේටර් එක නිසා අපි ඇක්සලරේටර් එක පාගෙන එකයි මෙතන කරන්නේ හැබැයි මේක ඉතින් ඔය සමාජ සුබ සාධනයේ අභිවෘද්ධිය ප්‍රගමණය වගේ දේවල් කල්පනා කරන්න නැත්තෝ පැහැදිලිව කියාවේ මෙහෙම ගියොත් එහෙම <clears throat> මේක දුවන්න බැරි වෙයි කියලා. නමුත් අපි කොච්චර දඟලුවත් ඊර පායන්නේ නැගරෙහිදීම තමයි. අපි දඩමමයි කියලාක වමෙන් පා මේ බටහිරින් පායන්නේ නැහැ. ඒ නිසා අපි මේ ලෝකයා දුවන දුවිල දුවල අපිට රිස්ස ගිහිල්ලා අපිටත් කර්මයක් නැතුනට වැඩිය මේ බුදුරජාණන් වහන්සේ කියන දේ සත්‍යද කියලා බලන අනුවරේ කෙටි කාලයකට ටික කාලයකට මේක නතර කරලා ඇති වෙලා තියෙන මේ සාන්ත සුන්දර භාවය යන්තම් හරි අත්දැක ගන්න පුළුවන් නම් ඒක කියලා ඇත්තටම ගොළු වෙනවා. කියා ගන්න බැරි සත්‍යකපත් වෙනවා. නමුත් අර තමන් විශ්ේ තමන් බලාගෙන පැවිදි වෙච්ච සහෝදර පිරිසට බලලයි මේ සාරිපුත්‍ර සාංශය මතක් කරන්නේ භද්දක මරණයක් හෝ භද්දක කාලක්‍රියාවක් සඳහා නම් මේක නැත කරගෙන නැතගෙන යන්නේ කියලා. ඒ නිසා අපි මේක පැහැදිලිවම තේරුම් අරගන්න ඕනේ. අපි භාවනා වාතාවරණයක් ඇති කරගන්න ඕනේ. අපි ඉන්න තැන මේ අධික වේග වැඩ එක්කෝ අඩු වෙනවා නැත්නම් අඩු වේග තියෙන තැනකට යන්න ඕනේ. ඒ නිසා මත්තර තියෙන භාවනා වැඩපිළිවෙලට කලින් සියලු දෙනාම විශේෂයෙන් මේ සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාම අහන සියලු දෙනාම මතක තියාගන්න ඕනේ අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි පුළුවන් තරම් නැවතිල්ලේ විස්රාමිකව වැඩ කරන්න ඉගෙන ගන්න නැතුව භාවනා කරලා විතරක් මේක නතර කරන්න බෑ ඒක නිසා තමන් අගය කරනවා නම් ආඩම්බරයක් වෙනවා නම් මේ සීලෙන් හිත සමාධියට නංවන්න ඕනේ සමාධියෙන් ප්‍රත්‍යාවට ඒකාන්තයෙන්ම මූලික කායික වාචික ක්‍රියා පිළිබඳව හැඩගැස්ම තම තමන්ගේ වගකීමක් වඩපත් කරගත්තොත් ඒක බොහොම ඉක්මන ප්‍රතිඵලගෙන දෙයක්. ඒකේ අතිරේක ප්‍රතිඵලය තමයි භාවනාදී සමාධිය. ඉලකත්තංක සමාධිය ඇති කරගන්න පුළුවන් ශක්තිය. ඉතින් මේක මරණයෙන් විතරක් නෙමෙයි මුළු සංසාරේම තියෙන පාඩමක් මේකේ තියෙන්නේ. එච්චරම හිත් ගන්න සුළු ගැටයක් නෑ පණවිදී. ඒ වුණාට ඉතින් අපි අපි මේවා සාකච්ඡා කරන්නේ නැතුව කාට කියන්නද? ඒ නිසා මට හිතුණා අද දවසේ හන්දාවට මේක මේ මාත්‍රකා විදිහෙන් තියාගෙන ධර්මයක් දේශනා කරත් හොඳයි කියලා මම මේ පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් තමයි මේක දේශනා කළේ මම හැම කෙනෙකුටම ආරාධනා කරනවා තම තමන්ට තියෙනවා නම් පෞරුෂත්වයක් තම තමන්ට තියෙනවා නම් මේ ධර්මය ඇත්තටම ගුරුගා බලාමේ බැලීමේ කුසල ඡන්දය ඒ කුසල ඡන්දය තන්නිකර භාවනාවේ විතරක් හොදන්නේ නැතුව මේ කියනා වූ කාරණා හයට ටිකෙන් ටික ටිකෙන් ටික යොදවනවා නම් Tamanටත් ප්‍රතිඵල දැක් ගන්න පුළුවන් වෙයි පිරිසට ප්‍රතිඵල දැක් ගන්න පුළුවන් වෙයි ස්ථානටත් නම්බුවක් වෙයි අපි මේ එකතු වෙච්ච ඉලේ ප්‍රෝජනක් වෙයි නිසා සියලු දෙනාට ඒ ඒ වේග අඩු කර ගැනීමට අවශ්‍ය කරන්නා වූ ශ්‍රද්ධාව ප්‍රොබ්ලම් වීර්ය සති සමාධි ප්‍රඥා ධර්ම පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් මම නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම භද්‍ර මරණයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේකට විරුද්ධ අත්‍ය ඉන්නවද මම දන්නේ නැහැ මේ බණ කතාවට ඒ නිසා ඉන්නවනම් මම කැමතියි මේ කිවිසුකලීසු දෙයක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න හොඳයි කියලා. සම්පූර්ණ ඒක ඒක කර්මපද 10න් එකක් තමයි මේ බොරු කීම, කේලම් කීම, හිස් වචන, පරුස වචන කියන එක. ඒකේ හිස් වචන තමයි තාමත් ඇඟට නොදැනී සිද්ධ වෙනදී අපි ගණන් ගන්න තියෙනදී. ඒ නිසා වචන කතා කරනවා කිව්වහම ඒක සාමාන්‍ය හිතන් තියෙන රතෙක් මරන ලාන්න දාගත්තාම හරි. ඒක උඩ කොච්චර ඇඟ හිරවටනවද? මේ කතා කරන හැම වෙලාවකම ඒක අර්ථයක් නැති වචනයක් නම් සතෙක් මරණ ගානකට හොරකමක් ගාන කාමයේ වලට හැසිරෙන ගානකට කර්මපතයක් වඩපත් වෙනවා. ඒකට මේ පිට ඇහිමේ සංසාරෙන් ගොඩ එන්න බැරි කියන එක තේරෙනවා මොකද අපි ඒකට වැඩි සලකන්නේ අපි හිතන ඒක ප්‍රශ්නයක් නෑ හොඳට දන් දෙනවා නම් හොඳට සිල් ලකිනවා නම් හරියයි කිය. කොයි සිල් ලකිනවද මම කරන්නේ මේ වගේ තැනක දෝරේ ගලනවා නම් කොච්චරකින් ඒක පුරවන්නද අපි මේ වෙන පින්කම් කරලා. ඊට වැඩි හොඳයි මොනවාක කරන්නේ පරියන්ඛයක් පැයක් ඉන්නකොට පොඩ්ඩක් කල්පනා කරන්න අපි කර්මාන්ත නතර කිරීමකින් පැයක් දිනු කරනවානේ වචන කතා නොකිරීමකින් පැයක් දිනු වෙනවානේ පොඩි දෙල්ලකට අපිට ඕනේ නෑ ධ්‍යාන භාවනාව අපිට ඕනේ නෑ මේ අරමුණේ සමාධිය අඩු ගන්න හිල්ලෙන්න පෙළෙන දෙක තැනකින් නේද අඩු ගන්න කතා නොකර ඉන්නේ ඉතින් ඕක දවසකට පැය 7-8ක් කරනවා නම් මොනතරම් ඇතුළත විප්ලවයක් වෙයි කියලා හිතනවාද ප්‍රපංච පිළිවෙල. අපිට සමාධිය නොවෙන්න පුළුවන්. අපිට අරමුණේම හිත ඉඳගෙන ඉන්න පැය නැති වෙන්න පුළුවන් අඩු ගානේ. ඉඳගෙන ඉන්නේ. වේගය අඩු කරන්නේ. පොඩි සෙල්ලමක්. ඒක නිසා කියන්නේ මේ භාවනා කියන්නේ මොනව නැතත් හේලුසාන්ති ඉන්න කාලේ කියන මේකයි වෙන මොනවක් කරන්නේ නැත්තම් අරණියකට කියලා බුද්ධිය ගත්තා සන්තෝෂයක් කියලා. ඊට පස්සේ මේ තාත්තලා කියනවා උද්‍යාන කියලා නැගිටින්නත් හොඳ අරණ්‍යම තමයි. නැගිටිනකොට අරණ්‍යයක් දකින්න තියෙනවා නම් ඇත්ත දකින්නකොට කිසිම සැලසුමක් ඉදිරියට එන්නේ නැහැ. ඉතින් මුවෙක් තනකොටයක් හොයාගත්තා කාවා වතුර තනක වතුරක් දුව පුදිය ගත්තා ඉවරයි. මේ හතරස් දේවල් දකින්නකොට කටු ගේවා. පුරුදු කියලා අර ගැහුවා. මේ වගේ කියන්නේ හොඳ නෑ මොකද ගියත් අන්න වෙන විකල්පයක් නැති නිසා. ඉතින් මට විකල්පයක් තියෙන නිසා මට නම් නිතරම කල්පනා වෙනවා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ ඊළඟන කව පරිප්පක් වගේ මට දෙන්නේ ඒක නොවෙන්න කටයුතු කරන්න කියන එකයි මම ඉල්ලා හිටියේ ඔක්කොම බලන්න බෑ ඔක්කොම පිනක් නැහැ ඒක පිළිබඳව මම තර්ක කරන්නේ නමුත් පුළුවන් නම් කරලා බලන්න කියන එක අභියෝග කරන්න පුළුවන් විවේක ස්ථානවල මොනවාක්වත් නැතුව හෙල්ලෙන පෙරලෙන නැතුව කතා නොකර නිකන් ඉන්න බෑ පොඩි පුංචි පිනක්ද හිතේනේ කියලා විශේෂම භාවනා කරන වෙලාවක එක්කෙනෙක් ශබ්ද කරන වෙලාවක කොච්චර කැපිලා පේනවද ඇඟට මේ මේ පුද්ගලෙක් මේ මේ වගේ තැනක විවේකයේ දන්නේ නැතිව වෙච්චාම ඒ දෝෂයක් නෙවෙයි නේ මනස පුරුදු කරලා තියෙන ක්‍රමේ අපි මොකද කරන්නේ ඒ නිසා නිතරම මතක තියාගන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් තමන්ගේ නිකුත් වෙන ශබ්ද වලට අහුම්කම් දෙන්න. අඩිය තියෙනකොට මේ පොළව හරිෂෝ. අඩිය තියෙනකොට ගින්න ගාලා දිදරුම් කාලා හෙල්ලුම් කාලා ඉන්නවා. ඒකට සැලකිලිමත් වෙන්න පුළුවන් අපි කොච්චරක් මේ කරන්න තියෙන වැඩේ ගැන බලනවාද තියෙන පය ගැන බලනවාද? අපිම කතා කරන්න ගියාම අපි අදාළ බුද්ධිලයට ඇහෙනද කතා කරන්නේ එහෙම නැත්නම් අර හැංගුම් ප්‍රකාශ කිරීම සඳහා ගිරියපුප්පගෙන ගැන ගන්නවාද කියලා. සමාන්තක නැත කරන්න බෑ. ඒ නිසා ඒක පුරුදු කරන හොඳම වැඩේ තමයි ඒ එහෙදි එක දවසක් සිද්ධ වුණා මේ මම ශාලාවේ භාවනා කරනවා. මේක ස්වාමීන් වහන්සේ නමක් උඩට ගිහිල්ලා ගල්ලෙනක් සුද්ධ කරනවා. හතර දිනක් විතර අඳ ගන්නලා කුළු ගෙඩි ගෙනල්ලා උදළු ගෙනල්ලා වැඩ. ඉතින් මම හොඳට කල්පනා කරගත්තා ඉතින් මොකක්ද නරක වැඩක් නෙමෙයිනේ කරන්නේ ඔය කරපු දෙන්නේ කියලා. පස්සේ ওই ගානදී වුණාර කුටියට ආවා ඒ භාවනා ශාලාව ළඟම කුටිය. ඇවිල්ලා කතා කරලා මේ කාණේ ඒක මෙතෙන් ආවට පස්සේ කිසි සද්දයක් නැහැ ඒක භාවනා බොහොම විවේකයි. ඉතින් එන්න යන ගමන් මේ ශාන්ති මාව භාවනා කරනවා දැක්කා. දැකලා මේ විවේක වෙලාවෙන් මයි ළඟට ඇවිල්ලා කිව්වා ආයතන මට කුටියට ආවට පස්සේ මට තේරුණේ වැඩමුලේ කොච්චර සද්දදනේ. හරි සද්දයි නෙවෙයි කියලා. මම ගඳුබාන්ගේ කුටියට ආවට උරෝ ටික තේරෙනවා භාවනා ශාලාවට ආව නම් තවත් තේරෙනවා කිව්වා වැඩි. භාවනා කරන්න කියන්නේ. ඉතින් ඒකට කිව්වොත් මේ ඕවා සුද්ධ කරන්න යන්න බා භාවනා කරන්න කියලා ඉතින් හිත නරක කරගන්නවා. සහෝදර කියන්න තියෙන්නේ භාවනා කෙරුවේ නැත්නම් මම පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න ඇවිල්ලා විදිහත් එක්ක එතකොට තියෙන අඩු ගන්න කෑ ගහන්න නැති එක නතර වෙනවා. ඒකට මේ සෙනෙකට අවශ්‍ය කරලා තියෙන්නේ මවගෙන් ලැබෙන කිරි ටික වගේ මේ නිස්සද්දතාවනේ අපි මේ අම්මතර සුඛෝභෝග දැකිලා නෙවෙයි ඒකවත් දෙන්න දන්නේ නැහැ කෑගෙන හෙල්ලෙන් කෑ කොසා ගැනීම ඒක හිතලා කරන දෙයක් නෙවෙයි නමුත් මේ හැඟීම කවදාද යනකම් අපෙන් මේකට අවශ්‍ය පරිසර එනකම් කොහොමද හිතක් නැතර කරගන්නේ ඒක නිසා හිතනවා මේ පණිදාරාමේ ඉන්න දවසක එක දවසක මේ පිටරට කට්ටියත් එක්ක බින්න වාදන ඉතින් මුළු ගම හරි සතුටුයි බින්න වාදන ළඟ ගමක කට්ටියක් කිව්වා හැතම හතරක් විතර ඇත එක දවසකට බින්න පාත වරින්දී කියලා. මම පාන්දර දෙකට පිටත් වෙන්න ඕනේ. පෙට්‍රෝල් ආව අරගෙන පාන්දර යන්න ඕනේ. ඉතින් එනකොට එළි වෙනවා බින්න පාත කරගෙන ආපහු එන්න. ඉතින් හිතුව වියට්නාම් ආමුදුනාවක් කිව්වා ඔය වැඩේට නෙමෙයි අපි ආවේ. දිහා විවේකයෙන් බලන්නේ නෝ කාටවත් පින්න බද දැනලා පින් දිද්ද උනත් එකයි නැත්ත් එකයි බෑ. ඒකේ ජීවනාවල කියන්නේ අපි සත්‍යයකට එකඟ වුණා යම් කියලා පස්සේ සංසිද්ධ ගියා. ඒ මේ මුළු දවසම ඕකම තමයි වැඩි. ඊපස්සේ ආවට පස්සේ පන්දිස් ශාන්ති කිව්වා අර ශාන්ති කිව්වා ශාන්තිස් වෙන්නේ මෙහෙම වැඩක් වුණා. මගේ හිතමනාපයක් තිබුණේ නැහැ මේ වැඩවල. නමුත් මම පිළිසිකේ නිසා ගියා. ඊළඟට ශාන්ති කියනවා උඹට ඔය ඔච්චර හැතැම්මක් හතරක් හම්බෙලා හම්බෙච්ච කැමරේක ඉඳලා බඩගින්නේ භාවනා කරනවා නම් කියලා. මේක හමුණා මට හම්බෙන්නේ භාවනා කරන්නේ නැත්නම් මෙහෙම ඉන්න කැමරේලක් වෙනවා භාවනා කරන ඉවරයි. ඊට වැඩි වටන අපිට විවේකී කියලා. නොතර හිටපු වෙලාව අපේ ජීවන අදහස නෑ මේක. මේ මිනිස්සු හරි සතුටු වෙනවා. ඒක මටත් ගිහිල්ලා මේ පින්න වාද රවුමක් පෙන්නලා આવොත් හොඳයි කිය. ඉතින් ඒ වගේ දේවල් සාමාන්‍ය ආගමික පැත්තෙන් බලනකොට මම මේ කියන කතා බොරු කියලා මට දුක් කියන්නේ ඉඳ තියෙනවා. නමුත් අනුගානේ එක මිනිහෙක් ලෝකේ ඉන්නවා පඬිස්සන් නන්ද මේ වැඩක් නෑ. ඌව කරලා අපිට අපේ වැඩේට කොහොමදක් කරලා ආදයක් ඉන්නේ නෑ. දවසක් වෙනවා අපට. මුදින්නේ තීන්දුවක් ගන්න. අන්න ඒක ටික ටික කරන්න කියලා මම කියන්නේ. ඒක වැඩ කරන්න බෑ. ඒක වැඩ කෙරුවොත් අපේ අපේ මානසිකත්වයට දරන්න බෑ. අපේ වෙලේ තියෙන ආගමික තුලින්නේ. නමුත් දවසක සිද්ධ වෙනවා එහි මීට මීට මීට ගිහිල්ලා නැතර කරලා තැලට යන්නේ. ඉතින් දැනගන්න ඔය අර මේ මේ මේ තද ගැඹුරු සමාධියක් ඒ කියලා හිතන්න එපා. මොකද එන්න ඕන කරන පරිසරය නෑ. ඉතින් ඒ නිසා භාවනා මධ්‍යස්ථාන වෙනකොට උගා පරිසම් වෙලා කටයුතු කරන්න. ඒ කටයුතු කරුවේ නැත්නම් අපි අර වෙන කාලයේ ධනේ සුමේ වය කළා වට මෙතන හිත එකලස් වීමක් වෙන්නේ නැහැ. දෙන්න හැම කෙනෙක්ගේම වගකීමක් තියෙනවා. අනික් කෙනාගේ විවේකයේ සලකලා හෝ අනික් කෙනාගේ මේ පිරිසුදුකම සලකලා හෝ අනික් කෙනාගේ මානසිකත්වයේ සලකලා හෝ පොඩ්ඩක් වේගය අඩු කරලා කටයුතු කරන්න. ඒක වැඩි පිරිසකගේ අදහස වුණොත් දිනු. සුළු පිරිසකගේ අදහස වුණොත් ඉතින් මේක මේ පශ්චාත්ගාමී තේරුමක් නැති කතාවක්. අර වැඩි පිරිසට යනවා. ගෝසාව තියෙන එක අතර තමයි. ඉතින් අපි බලන්න ඕන පුළුවන් තරම් අපේ පුළුවන් ශක්තිය වල මේ සාසනේ පවතින්නේ ඔය කෑකොස්සම තුල නෙවෙයි නිස්සද්ද භාවය තුලයි. ආන්නේ නිස්සද්ද භාවයේ ටික මොහොතකට හරි අපින් ඇති කරලා දෙන්න පුළුවන් නම් මේ වගේ මේ මූලික අධිෂ්ඨාන අරගෙන මූලික කරුණු දැනගෙන කටයුතු කරන්න ඕනේ. ඇත්තටම අදුපිණ්ඩික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උප්පත්ති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති යං තං සංජානාති යං සංජානාති තං පපංචේති යං පපංචේති පපංච සංඥා සංකා සමුදාචාරයි යම්ම දෙයක් පිළිබඳ සංඥාවක් ගත්ත ගමන් අපේ හිතේ ඒක පිළිබඳව ඉතින් කල්පනා කරන්න කියන්න පටන් ගන්නවා එතනින් යාට අර ප්‍රත්‍යක්ෂේ නතර වෙනවා කල්පනා වැඩ කරන්න පටන් අරගෙන අන්තිමට ගිහිල්ලා පබගාලේ පැටලිච්ච කෙනෙක් වගේ අපි මතිමතාන්තර හිර වෙනවා. ඒක නිසා අපි මේ ඊට ගිය තන ආදර රජ මාලිගාව සෑදී කියලා කියන්නේ අපිට යමක් හොඳ නම් ඒක හොඳයි තමයි. ඊට පස්සේ ඉතින් කවුරු මොනවා කිව්වක්වත් එතනම තමයි. මොකද අපේ හිත ඒක බාරරන් ඉවරයි. ඒක තමයි concept and reality එකේ වෙන්නලා තියෙන ඕනම concept එකක්. reality එකක් වලට පෙනිලා දැන් භාවනා කරනකොට රද්ද ඇහෙනවා. ආනාපාන එක තැනකට එනකොට සමහර රූප වෙනවා සමහර ශබ්ද ඇහෙනවා සමහර දැනෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තයි කියලා හිතන්න පටන් ගත්තොත් කෙලින්ම දෙයියෝ කතා කරනවා කියලා කියනවා. කොවින්ද අපිට මම දැකලා තියෙනවා. ඒ ඇත්තන පේන කියන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ තරම් අර ඇහෙන concept එක reality එකක් කරගන්න. මේ නවදී මගේම recommendation එකට. දොස්තර විභාගය කරන ඕන මහත්තයෙක් ගියා පන්දිදාරාමේ. ඊට ඕනෑට වැඩි මහන්සිලා එකතරේ පැය හතර වාඩි වෙනවා. කිසිම කෙනෙක් කතා කරන්නේ බුදුම ආසාවකින් කියනකොට ලංකාවේ ගෑනු කෙනෙකුට භාවනා කරන්න පහසු ගන්න නැති නිසා. ටික දවසක් යනකොට සද්ද ඇහෙන්න පටන් ගන්නවා. පිටිපස්සේ කවුදෝ ඉඳගෙන hina වෙනවා. අර තේරෙනවලු උඹ මොකද්ද මේ කරන වැඩේ කියලා hina වෙනවා. කාමරෙට ගියාම ඇඳ උඩටත් එනවලු. ඇඳට කියලා තද කරනවලු. පස්සේ ඇඳේ ඉඳගෙන ගහනවලු පිටිවලට පොළොන්නයි. ඉතින් දැන් හොඳටම හොඳයි. ඇසෙට හිටියා දොස්තර විභාගෙ පහස් වෙච්ච බුරුම නෝන කෙනෙක් එයා දැනගෙන ගිහිල්ලා ප්‍රතික්‍රම කළා. ඒක මොන දෙයකින් හරියන්නේ. නිතරම කවුද hina වෙනවලු වෙනවා මොකක්ද මේ කරන වීලුව කියලා. පිරිමි කෙනෙක්ලු hina වෙනවා. ඉතින් පස්සේ අම්මයි තාත්තා මාකට ඇවිල්ලා සාංශ දැන්න හොඳටම පිස්සු ගෙන ගන්න ඕනේ. පස්සේ මම ටෙලිෆෝන් කරලා වනිතරාමට කියනවානේ කතා කරා. කතා කරලා කිව්වා සාංශ මේ ඔය කියන පිස්සුවක් නම් මට නෑ. හැබැයි මෙන්න මෙහෙම කෝලමක් නම් තියෙනවා. මට සද්ද වගේ ඇහෙනවා. පස්සේ විජහාට ගෙන්නවා. ඒකෝ දැන් පණිතරාම මේ නිසන්වනේ කරන්න බැරි නිසා මම ওই පීරත් ආයතනට බාර දුන්නාට පස්සේ ඉහසු ළඟට කියලා කියලා තියෙනවා නෝ ස්වාමීන් වහන්සේ ඔය කිව්වට එහෙම දෙයක් නැහැ ශබ්ද වගේක් ඇහෙනවා මට වෙන්නේ ඇත්තටම කතා කරනවා මට වෙන්නේ ඇත්තටම hina වෙනවා කියන්නේ පීරත් ආයතන කියලා කරනවා මම කියන විදිහටම කරන්න ඕනේ වෙන මොනවාක්ද මෙන්න මේ විදිහට භාවනා කරනවා මෙනෙහි කරන්න පටන් ගන්නවා කියලා මාස දෙකක් විතර කරනකොට ශබ්ද සම්පූර්ණයෙන්ම නැතිලා යනවා ඒ අර බය වෙලා ඉන්න වෙලාවේදී මූණ යක්ෂ මූණක් තිබුණේ. හැබැයි හිත ඇතුලේ විශ්වාසයක් තිබුණා. අම්මලා තාත්තලා බය වුණා. ඉතින් පස්සේ මාව මොකද උනේ කියලා. ස්වාමීන් වහන්සේ කොච්චර කිව්වත් මෙනෙහි කරන්න කියලා ඒ සද්දයක් අත්තක් කියලා වඩේ. මෙනෙහි කිරීම වෙන්නේ නැහැ. මෙනෙහි කරාට පස්සේ සද්දයයින් වෙන කරන්නත්. ඒ වගේ අපිට එන concept එක reality එකක් බවට පත් වෙන්නේ අර පුහුණු නැති මනසම ඒක එහෙම තමයි පෙන්වන්නේ. හිත කියන දන්නේ ඉතින් ආරවද ආදරජ මානිකාවක් ඇති කරලා පෙන්වනවා. ඒ අර මේ ඉස්කෝලේ නෑ ගුරුවරයෙක් මට ඉලෙව වින කෝවිලක් දාගෙන පේන කිව්වා. ගෙදර කට්ටිය බිලිලෙක් දැනද කියලා ඔබ මේ මොකද කරන්නේ කියලා. දැල්ලු කියන කියන එක හරියනවා. ඉතින් බාහනා කරපම් පිස්සදෙනවා කිව්වම ඇත්ත කතාවනේ. පරිසංගල කරන්නේ. ඉතින් මම ඥානරාම ස්වාමීන් කියලා ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ මේක හරි බයයිනේ මිනිස්සු භාවනා කරන්නේ මේක භාවනා කරපුවා මේ පිස්සයිනවා කියලා. එහෙම නන්දයක් නෑ නම භාවනා කරනකොට පිටලා දෙනවා පිටුව භාවනා කරනවා කියනවා. ඒකයි වෙන්නේ මොකද මේගොල්ලෝ මේ භාවනා කරන්නේ මේ අභිඥාලාභන්ට අහසෙන් යන්න ඒකත් එක මේක හරියන්නේ එතකොට අර ඔක්කොම ආවම ඒක ඇත්තක් බවට පේනවා. අපි යන්නේ නිවන ලබන්නකම් අපි දැනගන්න ඕනේ අරමුණයි මෙනෙහි කරන්න ඕනේ පිට දේවල් අපි අල්ලන්න යන්නේ නැහැ ගුරුවරයා කියන දේ තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ වගේ විශාල හැම කෙනෙකුටම යනකොට මොකක් හරි ඔය වගේ කොහේ හරි ට්‍රැප් එකක් තියෙනවා. ඉතින් ඒ ට්‍රැප් එකේදී අඳුනා ගත්තොත් මේක මම හරි ගියයි කියලා ඉතින් දිගින් දිගට ඒක දිගේ යනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව අතහක් ඇති කර ගන්න ඕනේ. මේ කැපවීම කරලා දෙන විවේකාන්තම නිවන සඳහා. ඒ නිසා වෙන සිද්ධිය මොකද්ද කියලා ගුරුවරයාට කිව්වොත් ගුරුවරයා වහාම කියලා දෙනවා. ඕක නෙවෙයි මාර්ගය මෙන්න මාර්ගය. ඉතින් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය එනකම්ම ගුරුවරයා අවශ්‍යයි පාර පෙන්නලා දෙන්න. ඒ වගේම තමයි Taman අර වැඩවලදී හැම වෙලාවෙම ඒ සීලේ අදාළ ප්‍රමාණයට කොට ගහලා තියාගෙන හිටියේ නැත්තම් වැටෙනවා. මම දෙන නිදර්ශනය තමයි ඒ එරිච් වගේ තනක කාර් එකක් මඩගොහරුවක ඉරුණොත් අපි වර ජැක්කේ ගහලා කොච්චර ඉස්සුවක් ජැක්ක ගහින් කරපුවම ආයෙ හිටපු දණ්ඩමඩ වැටෙනවානේ. අපිට ඒකට ලී කොටයක් ඕන වෙනවනේ හිර කරන්නනේ. හිර කියලා දැම්මොත් ලී කොටේ වාහනේ තියෙන කොටේ උඩනේ. ඊට පස්සේ ඒක වෙලා ආයෙ ජැක්කේ ගහන්න පුළුවන්. අන්නරෝගේ ලී කොටයක් තේ නැතුව ජැකට් ගහලා හැරියට හරියන්නේ නැහැ. ලී කොටේ වගේ තමයි සීලය. තමයි යම් කිසි ප්‍රදේශයක් ආධ්‍යාත්මික ගුණයක් ලැබුවා නම් ඒ ප්‍රදේශයට හරියන්න කම්මාරාමතාව ටිකක් අඩු කරලා දෙන්න ඕනේ. මස්සාමතාව අඩු කරලා දෙන්න ඕනේ. නිදාරාමතාව අඩු කරලා උස්සල තියන්න. ඊට පස්සේ ඒ කුඩින් දෙන්න පුළුවන්. ටික ටික ටික ටික ඒකට ජැකේකින් උස්සලා දෙන ප්‍රමාණයට ලී කොට තියෙදියා තියෙදියා තියෙදියා යන්න ඕනේ. නැත්තම් ජැකේ කතාරපුවම ආයෙ වැටෙන්නේ මන්ට තමයි. ඉතින් ඒක මේ පැහැදිලිව පෙන්ලා දෙලා තියෙනවා මේ භාවනාවෙන් ලෙඩසුව කරන කතියේදී Taman මේ කම්මාරාමතා බසාරාමතා සනීප කරන්නේ නැතුව කොච්චර ලෙඩසුව කරත් අර ලෙඩේ ආයෙත් එනවා. ඒ පුරුදු රටාවටම නේදුවනේ සනීප කරුවට හරියන්නේ නැහැ. සනීප කරුවට පස්සේ තමයි මම ඊට පස්සේ ජීවන රටාව වෙනස් කරන්න මම කැපකිරීමක් කරන්න ඕන. මම මේ සීලේක මේ සංවර වීමක් වෙන්න ඕන කියලා ඒ තැන අපි අපේ කැපකිරීම අපේ ආයෝජනය කරනවා නම් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් නැගෙනවා. එහෙම නැතුව පරණ පුරුදු තාලෙටම කරකට හිටියද හොදෝද මනේ දෙමිලා තමයි වෙන්නේ. ඉතින් ඇත්තට මේ වගේ ගැඹුරක් කියලා දෙන්න යන්න හොඳ නැහැ. නිකන් ආවට ගියාට බුද්ධහරම කරන අයද. ඇත්තටම කවුරු හරි කරනවා නම් කියන අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ජීවිතය අපිට අත්දකලා බලන්න කරුණාකර මතක තියාගන්න තමන්ට ලැබෙන සෑම ආගමෙන් ධර්මයෙන් ලැබෙන සෑම අනුග්‍රහයකටම තමන් කැපකිරීමකට ලැස්ති වෙනවා. තමන් ආයෝජනයක් කරන්න ලැස්ති වෙනවා. කරනකොට කරනකොට තමයි මේක අර පරාවර්තනය, පරිවර්තනය හැබැයි විප්ලවි වෙන්න හදන්නේ. දැන් අපි පරණ පුදුම ආසාවල්, පරණ පුදුම රටාවල් එක යන්න ගියාට හොද හොද වැඩ දෙමිලක් වෙනවා. ඒ නිසා මේක ටිකක් ඇඟරි දෙන වැඩක්. හැම වෙලාවෙම කැපකිරීමක් කරන්න ඕනේ. ඒකත් එහෙම කියන්න බෑ. ඒක ධර්ම කාරණාවද අධර්ම කාරණාවද කියලා කොහොමද දන්නේ? හරි ඒක නිසා ඒක අපිට නම්බුවක් හෝ අවනම්බුවක් නෙවෙයි මොකද වෙන දෙයක් නේ ඒක. ඉතින් ඒ වෙන දේ තියෙන තාකල් අපිට අරමුණක හිත පවත්ත ගන්න හම්බෙන්නේ නැහැ අපිට අවශ්‍ය අරමුණේ තියාගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා මිරිස් පාත්‍යක් අපි වවනවා. ඒක බටු ගහක් හැදෙනවා. අපිට කුෂිකර්ම දිගන්නේ මිරිස් පාත්‍ය වෙන බටු ගහ තනකොළ ගලවා. බටුගා බටුගාවා තියෙන භෝගයක් තමයි. මිරිස්පත්ති වෙනවා ඕනේ. අස්ථානේ වැවෙන ඕනම සැරයක් තනකොලයක් කියලා අපිට උගන්වන්නේ කුෂිකර්මය. ඒ නිසා ධර්මයේ උනත් ඕනේ නෑ බුදුහාමුදුරු දේශනා කරලා ධම්මෝ පිවෝ වික්‍රේ පහතබ්බෝ පගේව අදම්. මානි මේ ආසාවෙන් ඔබලා මේ එකතු කරන ධර්මයක් අතාරින්න වෙනවා. අධර්ම ගැන කුමන කතාවද කියලා. නිසා කර්මස්ථාන භාවනා කරන අයට එච්චර අවශ්‍ය නෑ කර්මස්ථානේ ඊට වැඩිය වටිනවා. ඒ කියන්නේ තමන් ගත්ත කර්මස්ථානේ තමන්ගේ පාලනය අර්ථ තියාගන්න පුළුවන් නම් හිතට එන ඒ ධර්ම හෝ වේවා ධර්ම හෝ වේවා පරණ හෝ වේවා අනාගතෝ කාරණා ඒක නිකන් හිතේ පිළියක් හිතේ ලෙඩක් හිතේ මේ ආශ්‍රව ධර්මයක්. ඒකට එනවනම් කලබල කරන්න එපා. නමුත් නම්බු කරන්න යන්න එපා. ඉන චට් එක තනි කරම එන්නේ ඉන චට් එක. ඒ ඒක නා නියඳ ඉන්නලාට ඒව ඒක ටැග් එකක් කරගන්න ඒ වෙලාවේ ඉන්න බවනේ කරන්නේ. තමයි ඉඳගෙන නම් ඉන්නේ ඉඳගෙන ඉන්න බව. ඒක ඊට වැඩි ප්‍රත්‍යක්ෂයක් ඒක. අර පුරුද්දට ඇවිල්ලා කතා කරන එක නෙමෙයි. ඒ නිසා ඒ වගේ දේවල් තමයි ඒක නිමිත්තක් කරගන්න ඕනේ. එහෙම එනකොට ඒ කියන්නේ හිත විවේචයක් තියෙනවා. ආ ඒ වෙලාවට තමයි ඉඳගෙන ඉන්න බව. එහෙම නැත්නම් තමයි ඇවිදිනවනම් ඇවිදින බව. ඉරියව්වට හිත යොදන එක ඊට වැඩි ප්‍රත්‍යක්ෂ ඊට වැඩි ඩිරෙක්ට් එක්ස්පීරියන්ස් එකක් වෙනවා. අර කැබ්බැහිය අගේ කරන්න ගත්තොත් කොහෙට ගෙනියයිද කියන්න බෑ. ධර්මයක් වුණත් අස්ථානින අන්න ඕන වෙලාවෙ ගන්න එක වෙලා නිින්ද කරන වෙලාවදී වගේ දෙයක් මෙහෙ කරනවා නිින්ද කඩන්න වගේ දෙයකට උණු ප්‍රෝජන ඒක හොඳයි. ඔතේ ඒක විශ්ින් වෙනවනම් ওই තරම් සාදර වෙන්න දෙයක් නැහැ. ඒකට හොඳ වෙලා තමයි ඒ වෙනුවට එක්ක ආනාපානෙ දාන්න. එහෙනම් ඉන්නේ ඉරියව්වට දාන්න. ඒකල බලන්න ඒ ඉරියව්වට දැමීමේ මාර්ගය මේක අයින් කරන්න පුළුවන් නම් අපිට කන්ට්‍රෝල් එකක් තියෙනවා. එහෙම බැරුව ඒ වෙලාවකට එනවනම් ඒක ඒ කියන්නේ අපි රෝගියෙක් අපිට මේ අපේ මේ විඥානේ හැම වෙලාවම ඒක විසින් ආක්‍රමණය කරලා තියෙනවා. නිසා ධර්ම කාරණා කියලා බෑ. භාවනා කරන කෙනාට බෑ සාමාන්‍ය කෙනෙකුට ඒකේ ප්‍රශ්නයක් නෑ මොකද තරක දෙයක් නෙවෙයි කියලා ටීකා ගන්නවා භාවනා කරන කෙනාට තියෙනෝනේ ඕන ටික කෙරෙන්න ඕනේ අපේ දීලා තියෙන කර්මස්ථානේ එහෙම නැත්නම් ඉන්න ඉරියව්වට හිත දාන්නේ කෙරෙන්න ඕනේ හැබැයි හිතෙනවා නම් හිතනවා නෙවෙයි හිතෙනවා නම් තද බල වැරද්දක් නැහැ. හිතනවා නම් චේතනාපූර්වක යන්නේ. හිතෙනවා වුණත් ඒක එතරම් අගය කළ යුත්තක් නෙවෙයි කියලා පුළුවන් තරම් දුරට තමන් දන්න නැත්නම් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අරමුණක හිත පවත්වාගෙන යෑම වඩා ආරක්ෂාකාරී වෙනවා.